ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියුරනි සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් දහම් ගැටලු පැන විසඳුම් වැඩපිළිවෙලක් ඒ සඳහා දැනට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ඒ අනුව මම ඉදිරියට වැඩසටහන මෙහෙවන්න බලාපොරොත්තු වෙනවා යතර වාරයේදී කාට හරි වෙන ප්‍රශ්න ප්‍රකාශන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න ඕනේ නම් සම්බන්ධ වෙන්නේ කියලා මම කරුණාවෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඉදිරිපත් කළ තියෙන මයික්ස් පාවිච්චි කරන්න. ඉතින් අද මේ විශේෂයකට කියන තියෙන අපි අපේ දායක සභාවේ සභාපතිතුමා ඇවිල්ලා. ඉතින් පොරොන්දු වෙලාම ආවා මම වචනයක් කතා කරන්න සවන්ත බණින්න පුළුවන් හරියක් බණින්න බහනම් අහලා යන්නම් කියලා. ඉතින් මම කැමැති අඳුල්ලා දෙන්නේ මේ අවුරුදු කීයක්ද තුනක්? මේ මොකක්වත් අපිට බේරෙන්න බැරි මේ පෙරාතිය මේ මරණ හදිසි මරණ පරීක්ෂකතුමා. ඉතින් ඒ නිසා මොනවාක්වත් කරන්න බෑ හදිසි මරණයක් උනේ නැත්තම් ඉන්නේ නැහැ. මම පහුගිය ටිකේ ටෙලිෆෝන් කෝල්ස් දීලා පුදුමාකාරයි අල්ලගන්න. දැන් අද යන්තම් ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලගත්තා. ඊට පස්සේ එහෙම හරි සම්බන්ධ කරගන්න. ඉතින් ආපුවාම දැන් මේ බබාට බබෙක් හම්බ වෙලා. ඉතින් දැන් එන්න බෑ. يعني ඕක තමයි අපිට ඇවිල්ලා කියලා යන කාරණා. ඉතින් මෙහි අපි ගිනි කුන්දන් මේ ඔක්කොම වැඩ යනවා. බොහොම අමාරුගෙන මේ පොඩ්ඩ පයින් යන දුර වගේ ඉන්නේ. එච්චර ඈතත් නෙවෙයි. ඉතින් මං කව අද ආපු නිසා පොඩ්ඩක් ඇවිල්ලා නිකන් මූණ පෙන්නලා යන් කියලා වෙ පොරොන්දු වෙලා ආවා මේ මම වචනයක් කතා කරන්නේ මේ සාංග බයින් ගුණ හරිය බැලලා පිටක් කරන්නයි කියලා. ඉතින් ඒ නිසා මේ සන්තෝෂෙන් ප්‍රකාශ කරනවා අපි මෙච්චර රිට්‍රීට් කරලා තියෙනවා අපි මේ ස්ථානයේ මෙහෙම මෙහෙම කරලා තියනවා කියලා අර දේශපාලනඥයෝ කියනවා වගේ කියලා සභාවල අයියෙන් කතා කරනවා. කතා කරාට මොනවාක් කියන්න ඕන කම නැහැ නේද? තමයි අපි ආර්ථිකයේ මේ ඉස්සරහින් මකලා මේ අපි මොකද මෙතන තියෙන වැඩකට ඒකයි දැන් භාවනා කරන එක අපේ ලංකාවේ තියෙන භාවනා කරන ඉල්මයි දැන් අනුකම්පාවල ස්වාමීන් වහන්සේ කියනවා මේ වර්ධිය පොඩක් වැඩි නැතුව මේ වැඩේ ඉන්නේ. මගේ කයන ඉන්නත් ඒක මේ මේ ඔය නෝන මහත්තයා සිඩ්නි ඉන්නේ. මේ නෝන මහත්තයා ඔය සිඩ්නි කියලා කියන්නේ සිඩ්නි වල මාව ගෙන්න රිට්‍රීට් කරන්නේ. මේ නෝන මහත්තයාත් මේ නිව්සීලන්තේ දර්ශිකා මෙල්බන් වල. ඉතින් ඒ නිසා මම හරි කැමැතියි ඒගොල්ලොත් එක්ක මේ කාර්ක සභාවේ සම්බන්ධයක් ඇති වෙනවා දකින්න. කවදා හරි ඒ පිටර ඉන්න කට්ටියයි මේගොල්ලයි එකතු වෙලා ඩයලොග් එකක් මම හිතියත් එකයි නැතත් එකයි. ඉතින් ඒක වෙන්නේ අහම්බෙන්. මොකද ඒ තරම්ම අපි ඈත තියෙන දෙකක් අල්ලගෙන බදාගෙන මම මේ කිට්ටු කරන කිට්ටු කරන කිට්ටු කරන ඉන්නේ ඒක ලේසි නෑ. අල්ලගෙන අරගෙන එන්නේ ඉතින් වාසනාවට අවාසනාවට කවදාව භාවනා කරන්නේ කවදාකත්ම නැහැ. දැකපු දවසේ ඉඳලා මම කිව්වා අවිල සුමානක් දැක්කත් ඉඳලා භාවනා කරන්න මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ ඉන්න එක්කෙනෙකුටවත් කිව්වට කාරක සභාවට එන්නේත් නැහැ. ඔය සංවිධානය ගැන මොනම එකක්වත් කාරක සභාවට එන්නේ නැහැ. ඉතින් මට තියෙන්නේ ඒ වැඩ ප්‍රශ්න දාන්න කට්ටිය නිල ගන්නේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් පයි කට්ටි පයි. නිලේ ගන්න කට්ටිය කවදාවත් භාවනා කරන්නේ ඉතින් මට විතරයි තියෙන්නේ මේකේ ලස්සන පළවෙනි දර්ශනය. කියන්නේ සක්‍රිය වූ ඉතාමත්ම මේ ක්‍රියාශීලී දර්ශනයක මම ඉන්නේ. ඒ නිසා මම කාලම නෙමෙයි මේ සතුටින් ඉන්නේ. hina කාලා. hina කාලා මේ සාසනය කියන්නේ මොකද්ද කියලා. හැබැයි මට ඒක ලොකු විපස්සනා. ඉතින් ඒ නිසා මේ දැන් මේ වගේ කෙනෙක් අපි මොකටද මේ පොල් පිටකට තියානින්නේ. මෙයා තමයි සභාපති. අම් මට ඕනේ වැඩ මං කරන්නේ. ඒ එදත් එහෙම අදත් එහෙම. මට ඕනේ වැඩ මං කරනවා. හැබැයි කවදාකවත් නැහැ ඒකට විරුද්ධ වෙන්නේ. ඒකේ කවුරු හරි බැන්නත් ඕනම වෙලාවක අද්ද කුස්ස ගන්නවා. ඒ කියන්නේ අපි අතින් වැඩේ වෙන්නේ නැහැ කියන නිසා ඒ නිහතමානීකමයි සද්ධාව නම් ඒක හොඳටම තියෙනවා. වැඩ කරන කට්ටියගේ තියෙන ඒක අනිත් පැත්තේ ගුණ ටික. ඒගොල්ලෝ ගාව තියෙන වැඩ. ඒගොල්ලෝ කියන්නේ මේ මේ වෙලාවේ මේ මේ වැඩ වෙන්න ඕනේ. කිසි කොයි අතරමැදට සල්ලි තිබුණා නම් මම දන්නව කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඉච්චරේ ওই දෙක මැදට යන්න තමයි අපි ළඟ ලෝකේ සල්ලි තියෙන්නේ. ඉතින් අර සල්ලි අත ගන්න නැති නිසා හරි ලස්සනයි. හරි ලස්සනයි. ඒ වැඩ කටයුතු කරන්න ගියාම නිකන් අර රිමෝට් කන්ට්‍රෝල් එකකින් කරනවා වගේ. එහෙම නැත්නම් මේ මේ රෝබෝ කෙනෙක් දාලා කරනවා වගේ හරි ලස්සනට යනවා. ඉතින් ඒ තියේදිත් මේ අපි කියන්නේ පහුගිය අවුරුදු 3-4 ඇතුළත මේකේ ප්‍රචාරණේ විවිධාංගීකරණේ ලොකු වීම හිතා ගන්න බෑ. ඉතින් කීප දෙනෙක් මට කිව්වා මේ යන වේගය සැර වැඩි කියලා. මේ යන වේගය සැර වැඩි ඒ නිසා අපි හිමීට හිමීට තහවුරු කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් යන් කියලා. ඉතින් ඒක ඔක්කොම මට නිකන් පද්ධතියෙන් හම්බෙන සංඥා. මම බලන්න හදන්නේ පුළුවන් තරම් බැලන්ස් කරගෙන කරගෙන යන එක මන්දර මට මට විතර සජීවී ඒ සමබර කිරීමක් සජීවී දර්ශනයක් ඒ වගේම සම්බන්ධීකරණ සම්බන්ධයක් මම කියන සීල දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හොම්බෙන් යනවා ලැබුණ දවසේ ඒ කියන්නේ මොකද කියන්නේ මේ මයික් එක දෙන්නකෝ ඉස්සරයි ගරු ස්වාමින් වහන්සේ මම කියන්න හැදුවේ අපි ස්වාමින් වහන්සේ ලංකාවේ විතරක් සේවය කරනවා කියලා බලාපොරොත්තු වෙනුත් ඒක ඉතින් අපේ බෞද්ධ ශාසනය ලංකාවට සීමා කරගන්න කරන ආත්මార్థකාමී වැඩසටහනක් වෙනවා අනිත් පැත්තේ මේ යන වේගය වැඩි කියලා කිව්වොත් මට නම් ඒක වැඩි බවක් පේන්නේ නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි එකතු වෙලා කරනවා කියනවා. අනිත් එක ඉතින් අපි රටින් පිට වුණා කියලා අපට ශාසනයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් ලැබෙන එක ඔබ වහන්සේගෙන් ලොකු දෙයක්. අනිත් එක ඉතින් වහන්සේ ජාතික වස්තුවක් නෙවෙයි. වහන්සේ සාසනික වස්තුවක්. වහන්සේගේ ධර්ම දැනුම අපේ ඒරකම ලෝකේ ඉන්න හැම මිනිහෙකුටම අයිති ඒක ලංකාවට විතරක් නෙවෙයි. ඉතින් අපි සතුටු වෙනවා මෙතන මේ වගේ වැඩ කටයුතු කරගෙන යන්න මේ මහත්වෝ ඇතුළු දායක සභාවේ අය දින උනන්දුව යෝගයේ අයගේ සහයෝගය මොකක් වුණත් අපි ඒ ගැන හරීම ස්තුතිවන්ත වෙනවා පිටරටවලින් එන අය හැටියට අපිට පුළුවන් උදව්වක් කරනවා ඉතින් ඔබ වහන්සේට පුළුවන් නම් මේ මහත්තුන්ටත් මේ අපි අද මාර්ගයේ යන්න එක දවසක් හරි වහන කරන්න අඬ ගහලා ඒක තේරුම් කරලා දෙන්න ඒකේ වටිනාකම. දැන් මම බලාපොරොත්තු වෙන අදමට හම්බුණා මේ මේ මහත්තයගේ නෙවෙයි මම හිතන්නේ දුවගේ ඊමේල් ඇඩ්‍රස් එක. දැන් මහත්තයගේ ඊමේල් ඇඩ්‍රස් එක කාගේකද? හරි එහෙනම් මම මේ දැන් හැම එකක්ම මට CC කරන්න පුළුවන්. හැබැයි බලයිද කියලා මට සැකයක් තියෙනවා. මේ මේ මොකද මොනවාරි කතා කරපු ගමන් මට දෙන නිදහසට කාරණාවල හැටියට බලනකොට කරාදින ස්වරූපේ. ඉතින් ඒක නිසා මේ මම කරන්න හදන්නේ ඉන්ටර්නෙට් එකේ කනෙක්ට් කරන්න හදනවා. හැම හැම හැම ලින්ක් එකක්ම දාලා ඉන්ටර්නෙට් එකේ කනෙක්ට් කරන්න හදනවා. මේක ප්‍රසිද්ධ වේදිකාවක් බවට පත් කරගන්න හදනවා. හැමෝගෙම තියෙන මේ එක එක අවශ්‍යතාවයන් නමුත් මට පේන විදිහට පුදුමාකාර පොටෙන්ෂල් එකක් තියෙනවා. හැම කෙනා ගාම මේ ප්‍රභාවයේ කියන එකේ සීමාවක් නැතුව තියෙනවා. මට තියෙන්නේ ඒව ඇත්තට සම්බන්ධීකරණයක් කරලා ඒ කියන්නේ ඒකට ගැළපෙන වේගයක් අරගෙන දෙන එක. ඉතින් ඒ නිසා මම බලන්නේ පුළුවන් තරම් මේගොල්ලෝ ආපුවාම සම්බන්ධ වෙන්න. දැන් හැබැයි මේ සංඝයයි කාර්ක සභාවයි දායකයෝයි භාවනා කරන අතරේ දැන් වෙනදාට වැඩිය නිකන් ඩයලොග් එකක් යනවා. යම් යම් ආකාරයට සම්බන්ධ කරනවා මම බලන්නේ ඒ වගේ ෂෝට් කට්ස් දාලා කෙලින්ම දායක සභාව දායකයොත් එක්ක භාවනා කරන අයත් එක්ක සංඝයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක ඇත්තටම මේ කරන දෙයක් නෙමෙයි කරන දෙයක්. ඉතින් ඒක නිසා අපි ඔය විෂය වෙන්න අපි බලාපොරොත්තු වෙන අපි පහුගිය දවස්වල රැස් වෙච්ච දෙකේ කතා කරපු එක එකතු කරලා පිටරට අය ගන්නේ නැහැ අපි ලංකාවේ ඉන්න අය සම්බන්ධ කරලා අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා ඊට පස්සේ ඒක හරහා ඒ කොමිටිය හරහා හැම ජාත්‍යන්තරවල සම්බන්ධ කරන අයට අපි පුළුවන් තරම් තොරතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා සම්බන්ධීකරණය කරන්න. ඉතින් ඒකදී සභාපතිතුමාගේ නමට විතරයි තියන්නේ සභාපතිතුමා ගන්නෑ. මොකද ගන්න ඕන කරලා තියෙන්නේ දුවල පැනලා වැඩ කරදු කරන අඩු ගන්න ඊමේල් වලට කනෙක්ට් කරලා ඉන්න කට්ටිය. එනවා. එනවා ඒ කියන්නේ මම කියන දේ මම මම ලියලා දෙන එක කියවලා යනවා. අර ජනාධිපතිගේ පණිවිඩේ මරණ දැන්නේ මරණ ගාලු ලැබිලා කියවන්නේ. දැන් මට මට මට ඕන කරලා තියෙන බලලා මැට්ටෙන් හරි කමන්නේ මීවල්නවා. ඒ කියන්නේ මං කියන දේ කරනවා නම් සභාවෙදි මං නොකියනවට වැඩි කියන දේ අහන්නේ නැති දක්ෂයෙකුට වැඩියේ මට හරි හොඳයි. ඊය තිනම් ඇත්තට මම අවුරුදු 4 දින් වැඩ කළා තියෙනවා. ඒ හැංගීම, ඒ සාසනික හැංගීම සද්ධාව ආරීමේ තියෙනවා. කවදා හරි මේක පන්නරේ හිටින සුමානයක් විතර භාවනා කරන්න. එදාට මේ ඔයිට වැඩි ඒක සජීවී වෙයි. ඉතින් ඒක දැන් ලොකු ලින මහත්තයා ගන්නගෙන මම හරි සන්තෝෂයි දැන් චුට්ටක් ගත්තා. මම දන්නේ ඒකට මට පුදු දැන් දවස් 3ක් දවස් 3ක් හැමදාම භාවනා කරනවා. ඇවිල්ලා භාවනා කරනවා. ඔව්. ඉතින් ඒක නිසා සරත්වි ස්වර්ණයි ඇවිල්ලා පළවෙනි සැරේ දෙවෙනි දින මහත්තයත් එක්ක භාවනා කරා. මම කියන්නේ ඒක මේ කෙලපැමිණීමක් කියලා නමුත් මේකට බය ඇතුණනේ. ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවනේ. යන්නේ විදිහට ඔක්කොමලා දායක සභාවයි දායකයෝයි භාවනා කරන අය සංඝයයි එක වේදිකාවට ගත්ත දවසේ ප්‍රතිඵල නෙවෙයි ඕන කරන්නේ. සියලු දෙනාගේ සහයෝගය ආපු ගමන් යනවා. තේරුම් ගන්න ඕනේ. අපි මේක මේ හඳන්නේ කෑ ගහන්නේ එහාට මෙහාට අදින්න හදන්නේ එකම චීස් කෑල්ල තමයි මොකටද කියන්නේ ඒක එක මල්ලට එක එක වේදිකාවෙල කතා කරනකොට අපි අතර රණ්ඩු කරන දෙයක් නැහැ මේක මොකද පොදු අරමුණ එකයි ඉතින් ඒක ඒක වැඩියෙන්ම පේන කෙනා මම මොකද මට මට තමයි ඔය හැම එකනම හබ් එක වගේ කනෙක් වෙලා තියෙන්නේ ඉතින් දැන් එන්න එන්න එන්න එන්න මේ වගකී ලුවාන්තරම් බෙදා ගන්න ගතියකුත් තියෙනවා මම ඒක ගැන මම සතුටු වෙනවා ඉතින් අපි යන්න හැදන්නේ ධර්ම සාකච්ඡාවට හැබැයි බුද්ධ ධර්මයේ වගතා කරන්නේ අපි. මේ නරක දෙයක් එහෙම නෙවෙයි. මේමයි මේ පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අකුරු වල ගොඩාක් මේ ලියන කෙනෙකුගේ ඒක හදන්න අමාරුයි මහ ප්‍රාණ අල්ප ප්‍රාණ දන්නේ නැහැ අකුරු වැරදි ලියනේව වැරදි ඉතින් මම මේවා කියවන යනකොට ඒ කිව්වේ නැත්නම් අඩුපාඩුවක් වෙයි කියලා හිතලා මම මේ කියන්නේ මමත් එච්චරම ව්‍යාකරණකාරයෙක් නෙවෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියලා ලියනකොටම ඒ ලියමන් වැරදි. මේකයි මගේ ප්‍රශ්නේ. ආනාපාන සති භාවනා වඩාගෙන වඩාගෙන යන විට සීන් වෙවි සීන් විවි ගියාට පසු ආයතන 6 මෙන හිතවිලි වෙන වෙනම එකින් එක ඇති වුණා වෙනස් වුණා පැවතුණා නැති වුණා මිනී කරමු. ඇත්තටම ආයතන 6 හිතවිලි එන්නේ නැහැ. ආන ආන ආන 6න් මන ආයතනේ විතරයි හිතවිලි එන්නේ. අනිත්‍ය වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ නිසා මේ ප්‍රකාශය නැවත පිරිසුදු කරගන්න ඕනේ. ආයතන 6 මෙන හිතවිලි වෙන වෙනම එකින් එක ඇති වුණා වෙනස් වුණා පැවතුණා නැතුණා මෙනෙහි කරමි. කයෙන් දැනෙන වේදනාව එකින් එකට මෙනෙහි කරමි. අවසානයේදී ගැඹුරට ගැඹුරට ගිහින් නැති වෙලා නැති වෙලා යනවා වගේ දැනනවා. ඊට පස්සේ උන දෙයක් කියන්න බෑ. ඒ කර්මාවෙන් පහදා දෙන්න. ඉතින් මේක ඇත්තටම තියෙන්නේ මේකට බය ඇරලා මෙහෙම කියත හැකි. මේ යන විදිය හරි. නැවත නැවතත් මේකටත් වැඩිය හරියට පිහිනන පුරුදු වෙන එකනා කඩ මීටර මීටර 4ක් පිටු දෙලා උඩට යනවා. හෙට ලකුණු කරන ගිහින් මීටර 4.5ක් ගිහිලා උඩට එනවා. අනිත් දවසේ මීටර 4.5ක් පහක් ගිහිලා උඩට එනවා හුස්මක් ඒ කියන්නේ උපකරණයක් නැතුව. අන්න ඒ විදිහට යන්න පුළුවන් ගැඹුරු වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න මේ ගැඹුරු මේ ගැඹුරට කිමිදීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ එකක් මේ කෙරෙන්නේ ඒ මේ කවදාකවත් අපිට මේ විපස්සනාවකින් තොරව ගැඹුරකට යනසිය ඇතුල් පැත්තට නැමෙන්නේවත් නැහැ. අපි උඟ වෙලාවට බාහිරේ බල බල ඉන්නේ. දැන් කියන්නේ ඇතුළට ගිහිල්ලා මදිවට ගැඹුරින් ගැඹුරට යනවා. ඒ නිසා අපි කරණ තියෙන්නේ මේකට අනුග්‍රහය වෙනස මේ ක්‍රමයේ හරි බව මේ වෙලාවේ අදාහ ගන්න ඕනේ. එහෙම නැත්නම් ශක්ක කරන්න දෙන්න නරකයි. හැමදාම ওই ගැඹුරට යන්න බෑ. යන්න පුළුවන් හරියට ගිහිල්ලා තව යතුරු උත්සාහ කරන්න. ආයෙත් යන්න හදන්න. එහෙම මේ යනකොට යනකොට අර වෙනදා ගිය ගැඹුර සාමාන්‍ය දෙයක් වෙනවා. අතිරේක ගැඹුර තමයි තමන්ට ප්‍රයත්න කරන්න වෙන්නේ. එහෙම යන්න යන්න යන්න යන්න මේ පිහියක් ගන්නකොට වගේ ඒකේ මේ ප්‍රණීත භාවයේ තීව්‍ර භාවය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒ සීමාවක්ම නැහැ. සම්මා සම්බුද්ධත්වයට දක්වම යන්න පුළුවන්. ගොඩ එන්නේ එන්නේ එන්නේ තිරිසන් තත්වයකට බොහොම පහත් තත්වයකට වෙනවා. ඇතුළට යන්න යන්න යන්න යන්න හිතේ සම්පූර්ණ නික්ලේශ භාවයේ ප්‍රකෘති භාවයට යනවා. ඒ නිසා පුළුවන් තරම් මධ්‍යස්ථාන මේ යන්නෝනේ මධ්‍ය මගට යනකොට ඒ පැත්තෙන් ආකර්ෂණයක් වෙන්න පටන් ගන්නවා. ඇදලා ගන්න පටන් ගන්නවා. එදායින් ඉවරයි. ඊට පස්සේ ආය අහන දෙයක් නැහැ. නමුත් ඒ ආකර්ෂණයට යනකම් ඒ එයාගේ බල ප්‍රදේශයට යනකම් අපි ඉතින් මේ අකමැත්තෙන් නමුත් ඉතින් දක්කනවා. දක්කන දක්කන යනකොට ඊට කට්ටක් කාන්දමකට ලං කරගෙන යනකොට යම් ප්‍රමාණයක් තල්ලු කරන ගියාම ඒක තනක් පැනනට පස්සේ කාන්දමෙම ඇදලා ගන්නවා. ආන්නේ වගේ වෙන්න පටන් ගන්නවා. මහන්ස ආශ්‍රදින් තව ප්‍රශ්නයක් මගේ විතරක් නෙවෙයි පාණාතිපාතයේ වෙන අකුශලයක් යකින් වෙන සාමාන්‍ය කුල හැටියට දිනදා ජීවිතේ කලාවක් නොවන විදිහට අපි අද හිතේ නම උදාහරණයක් කිව්වොතින් මේ හෝල් එක සිද්ධ කරනවා මකුල් ගන්නවා මකුල් මැරෙනවා වෙනින් කරන්න බෑ මේ සිරිත් කරගෙන නටතිල්ල ඒකට මම අර කල්ලා දානශාලාවේ දැල් කැඩෙව්වා. මේකට සරුවඥාන්සේ දීලා තියෙනවා මේට වැඩිය ප්‍රශ්න බරපතල විදිහට සලකා බලන ක්‍රමයක් සංඝයා වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට ගියන් විසින් තමන් විසින් දාඩිය මහන්සියෙන් හම්බ කරලා දරුවන්ටවත් නොදී තමයි සේනාසනයක් හදාන්නේ. ඒ සේනාසනයක් හදලා ඒක සාංගික කරොත් ඊට පස්සේ ඒක ශාසනයේ පවතින කල් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට වෙයියෙක් ආවොත්, ඒකට මීයෙක් ආවොත්, ඒකට මේ මකුළුවෙක් ආවොත් ඒ සීනාංශනේට පැවැත්මට බාධායි නම් ඒකට ක්‍රම කියලා දීලා තියෙනවා කොහොමද ඒක කරන්න කියන. මේ මකුළු දල් කන්නකොට උඩම කෙලවරට කොස්ස තියලා පල්ලෙහාට පිහන්න කියලා තියෙනවා. පියලා පියලා පියලා ඈතම කෙලවරේ ඉඳලා කොම් පිහගෙන පිහගෙන එළියට දාන්නේ කියලා. ඉතින් ඒක කරන්නේ මේ මට සැප පිණිසක් සතුන් මරණ අදහසකින් වන් නෙවෙයි මේක විශාල පිරිසකට අනාගත ශාසනයකට කරන වැඩක් ඒ නිසා අපේ අදහස තියෙන්නේ මේ සතුන් මරණ එකවත් එහෙම නැතුව මේ ලාභයකට නෙවෙයි ඒ කටයුත්තේදී තියෙන මේ නිර්මලත්වේ නෛර්යානිකත්වය රැකෙන්නේ මේ ශාසනික වස්තුවක් පිරිසුදු කරනවා ඒකට බුදුහාමරේ සේනාසන වතේ ඉවක් කරන හැටි කියලා දීලා තියෙනවා සීනසන පිරිසුදු කරන ඉස්සෙල්ලා මේක තියෙන හැටි උපභෝග කරලා ඕකල තිබුණ හැටි හැඩේ අරගෙන ඔක්කොම බඩු එළියට දාලා පිහලා අතු ගාලා ඊට පස්සේ ආයෙ තිබුණ විදිහට තැම්පත් කරන්න කියන්නේ. ඒක නිසා ඒක කෙරුවේ නැත්තම් ආපත්‍ති. ඒ සතෙක් ඉන්නවා දැකලා ඒ වැඩේ කෙරුවේ නැත්තම් ඒ භික්ෂුවට ආපත්‍තියක්. ඒ කියන්නේ අනිත් එක්ක නෑ ඉන්නේ ඉස්සෙල්ලා මේක විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ කටයුතු මේ මේන්ටනන්ස් සඳහා කර යුතුයි. ඉතින් අපි මේ විදිහට සතුම් මරණ අදහසින් නැතුව ඔය වැඩේ කරනා වගේ නෙවෙයි අපි මේ මේ වතුර ටිකක් බොන්න උණු කරනකොට කොච්චර කෝටි ගණන් මරනවා. නමුත් සරුවච්චන් ආංශේ වතුර මේ හාරතහ රෙදිකාලකින් පෙරෙන ප්‍රදේශයේ යට ඉන්න සත්තු ප්‍රාණීන් විදිහට ගණන් ගන්නෑ. ප්‍රාණී කියලා ගණන් ගන්නේ ඇහැට පේන්නේ. නලියවිල්ලක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් අපි මේ ওই නිගණ්ඨනාත පුත්‍රගේ ශාසනයට යනවා. එයා මොහොර බැඳගෙන යන්නේ මොරණ පීරිචි පාට පීපිය යන්නේ ඇඳුම් අත් අදින්නේ අත් දෙකට කන්නේ මොකද සත්ව ඝාතනයේ ශීර්ෂයක් නැතිනම් කරන්න බෑ. ඒ කවදාවත් කරන්න බෑ. ඌමනායි සතු මරන්නෙත් නෑ. මම එක එක්කත් මරන්නේ නෑ කියලා දැඩි ප්‍රතිපත්ති වලට යන්නෙත් නෑ. කටයුතු කරන යනකොට මැරෙනවා. ඉතින් ඒක අපි තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා අපිත් පාර යනකොට එක පාට ඇක්සිඩන්ට් එකක් කරලා මැරුණාට පස්සේ ඒ නම්බර් ප්ලේට් එක නම තියන ඌට නඩු දැම්මට වැඩක් නැහැ මේ කරපු කොහෙන්ද හරි ගෙවෙන්න එපයි. කවුරු හරි වෙලා අපි අඹරවගෙන යයි. ඉතින් කියන්නේ වෙන්නේ එච්චි වෙච්ච දෙයට එන්න සේරද කියලා ඉන්නවා මිසක් ආ. නඩු දාන ඉන්ෂුරන්ස් ක්ලේම් කරන කතා නිකන් අනම්මනක්. ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න පුළුවන් නම් හොඳයි කීයක් හරි අරගත හැකි. එතකොට බිල්ලි ෆන්ඩ් එකට හරි කීයක් හරි දෙන්න නැතයි. නැත්තම් හරි වැඩක් නැහැ. මොකද අපි මේ කරන වැඩෙන් අපි දැනගන්න ඕනේ ඒ මේ අපි වර්ගාංගලක ප්‍රදේශයක හිටගෙන හිටියොත් අපි ඉඳගෙන හිටීම නිසා පෙළෙන ප්‍රාණීන්ගේ සංඛ්‍යාව ලෝකයේ ජනගහනට වැඩි මනුස්ස ජනගහනට වැඩි. ඒක ඝනාංගලක ඉන්න මේ කොකුපණ ප්‍රදේශي නිමටෝඩ්ස්ලා. ගණන් කළ බැලුවොත් ලෝක ජනගහනට වැඩි වැඩි. ඉතින් අපි පියවරක් තියෙනකොට උන් කොච්චර දහස් ගණන් කම්පරගෙන දයන්නේ. ඒක හින්න ගහපම් මේකට මේ යන්න දණක් නැතර මේ ඉන්න කියලා බණින්න නැති පුළුවන් තරම්. ඉතින් මොකද කරන්නේ? ගන්න හුස්මක් පාසා බොන වතුර පිටක් පාසා කන කෑමක් පාසා මතක තියාගෙන ඉන්න මේකේ හෝල්සම් ෆුඩ් කියලා දෙයක් නැහැ එකම චිත්තක්ෂණයක්වත් පිරිසුදු නෑ නිවන් දැක්කට පස්සේ තමයි තියෙනවනම් තියෙන්නේ ඉන්න කන්නම් කාගරි කන්දක් උඩ තමයි ජීවත් වෙන්නේ කාගරි කොන්දක් උඩ කාට හරි බරක් සංඥානේ සුද්ධම බරනේ කතා කරන්න දෙයක් නැහැ නේ අනුපරපටි බද්දා මේ ජීවිත කෑම අනුන්ගෙන් ඇඳුම් අනුන්ගෙන් සේනාසන අනුන්ගෙන් බෙහෙත් පිළිකර අනුන්ගෙන් නිසා සංඝයන් නම් ආයේ ඉතින් බොක්ක හොදලාම හිඟන්න. ඒක ඒක හරිය නම්බුවක්. ඒ නිසා හිතන්න එපා මේ ජීවිතයේ සීලවන්ත චිත්තක්ෂණයක් සම්පූර්ණ පිරිසුදු චිත්තක්ෂණයක් මේ සංසාරේ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. නමුත් එකයි තියෙන්නේ වෙන්දට වැඩිය හොඳ කරදර අඩු සිල් ඡාපත කැදෙනව අඩුකම මිසක් කදාකත් හිතන්න බෑ. එමෙ හිතුවොත් වෙන්න තියෙන අපිට රාබරං උපාසක බුද්ධිය ගත්ත හැටි අහලා තියෙනවද? මිනිහ අනුරාධපුරේ ගිහිල්ලා. අනුරාධපුරේ වන්දනා කරලා ඇවිල්ලා බුදියන්නකට කල්පනාලු දැන් මේ පැත්තට කකුල් දෙක දාලා තියෙන පැත්තේ ජේතවනාරාම. ඒක හරිනෑනේ. ඒක දිහා අනිත් පැත්තේ වලසේ ලංකාරාම. මේ වැත දාපුවාම ජයසිරි මාබෝධින් ආසේ. මේ වැති රුවන්වැලි ඡයි නිසා කල්පනා කරලු දැන් හතර පැත්තේ අනුරාධපුරේ කොහක්වත් ඔලුව දාන්න කරක් නැහැ. ඊට පස්සේ කකුල් දෙක උඩ දාන්න කල්පනා කරලු දැයකේ සලුමිනි ඡය බැඳලා තිනවා බුදුහාමුදුරගේ කෙස් වල උඩ නිසා. ඒ නිසා හිටගෙන ඉන්න හැදුවලු වන්නකොට යට තියෙනවා නාග නාග ලෝකේ. ඊට පස්සේ කකුල් දෙක තියලා කකුල් දෙක උඩ ඉඳගෙන හිටියා. කකුල් දෙක බිඳලා ඒක උඩ කිය උදේ වෙනකන් හිටියලු. කකුල් දෙක දාන්න තැන නැහැ. අබරංගු පාසකේ ඔය තුනේ පන්තියේ පොතක ඇඳලා තිබුණා සිබිල් වෙත්ත සිංහ මම හිතන්නේ ඇඳලා තිබ්බේ කකුල් දෙක මෙහෙම කරලා ඉඳගෙන ඉන්නවා මේ කුණු පංචස්කන්ධේ මොන්න දෙය කෙරුවත් අකුසලයක් වචනයක් කතා කරුවොත් ක්‍රියාවක් කරුවොත් වචන හිතක් හිතුවොත් ඒ නිසා පුළුවන් දේ තමයි මේ සංස්කාර පුළුවන්තරම් අඩු වෙච්ච චිත්තක්ෂණයක දින වටිනාකම හිතාගන්න පින් කරන නිසා නෙවෙයි ඒකෙදි චේතනාපූර්වක මොනවක් කරන්න කෙරෙන්නේ ඉඩ තියෙනවා ඒ උනා අපි ඉඳගෙන ඉන්නේ වැද වෙලා තව කෙනෙකුට තරහ යන්න ඉඩ තියෙනවා. නැත්නම් අවුරුයි හිතන්න ඉඩ තියෙනවා. නමුත් කරන්නේ නැති නිසා එන්ටා මේකේ සුද්ධවන්තකමක් කවුරුහරි හිතනවා නම් සුද්ධවන්ත ජීවිතයක් ගැන ඒ කියන්නේ මේ සංසාරේ තියෙන භයානකම හෝ කෙලෙස් වල තියෙන විචිත්‍රත්වය දන්නේ නැතුව කරන කතා. අපිට තියෙන සාපේක්ෂකව තිබුණු තරම් ගොරෝසු නැති. ඊට වැඩිය මේ ශිෂ්ටාචාර වූ ඊට වැඩිය මානස මහත්ම ගතිය ඇති වූ ඊටමැටි මෘදු මෙලෙක් ගතියකට යන මිස හැම කෙනාම ඉන්නේ ගාගෙන බේරෙන්න බෑ බේරෙන ක්‍රමයක් නෑ ගෞතම ස්වාමීන් වහන්සේ බය කියන ක්ලේශය යටපත් කරගෙන හිටියත් ඒ ක්ලේශය සම්පූර්ණයෙන් යටපත් කළ හැකිද එසේ යටපත් කර ගැනීමට වහන්සේගේ අවවාදයක් ලබා ගැනීමට ලියමි බය කියන කෙලෙස්යට බුදුජානක කියන සියලු කෙලෙස් වලට කියන නම තමයි බය කියන්නේ. යම් තැනක බයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක කෙලස් තියෙන බවට ලකුණක්. ඒ නිසා තසාවා ධාවරාවා කියලා බුදුරජාණන්සේ නන් දෙකක් සඳහන් කරනවා මෛත්‍රී භාවනා කරනකොට තස කියලා කියන ත්‍රස්ත වෙන කියන. කවුරු හරි බණිනකොට ගහිනකොට මේ ත්‍රස්ත වෙනවයි කියලා කියන්නේ. කවුරු හරි ත්‍රස්තවාදී දකින්නකොට තුවක්කුවට ඔළුව තියෙනකොට ත්‍රස්ත වෙනවා. ඒ ත්‍රස්ත කියලා කියන්නේ පුතඥයට කියනවා. ධාවර කියලා කියන්නේ රහතන් වහන්සේට බයක් නැහැ. එයා දන්නවා මේ බයෙන් තමයි අපි මේ කන අපි ආහාර තීරම දිරවන්නේ බයට. අපි බොන වතුර ඔක්කොම වාෂ්පීකරණය වෙන්නේ බයට. අපිට දාඩි දාන්නේ බයට. ඒත් රහතන් වහන්සේට එහෙම බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක තීල තියෙන නිසා තසාවා තාවරාවා කියලා කියන්නේ තාවරත්වයටපත් වෙනවා කියලා කියන්නේ ස්ථාවරත්වයට බය නැහැ කියන එක. ඉතින් ඒක වෙන ක්‍රමයේ තමයි රහත් ක්‍රමය. රහත් වෙච්ච දවසක් තමයි මේ කය පිළිබඳව අපේක්ෂාව, ජීවිතය පිළිබඳව අපේක්ෂාව අතහැරියට පස්සේ තමයි ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේක ධම්මන කන්නේ ධම්මන කපන් බැදගෙන කන්නේ බැදගෙන කපන්. ඒක දැන්නේ බැරි දැන් වෙනකොට කැස්සක් ආවත් මේ මේ කුඩල්ලෙක් ආවත් මැසෙක් ආවත් ඉතින් මැරෙන්න ආවා. ඉතින් එහෙමනම් ඒ තරමටම බය වෙනවා. ඒ නිසා හිතා ගන්න වෙනවා මේ කාය ජීවිත අපේක්ෂාව තුළ තමයි බය තියෙන්නේ. කාය ජීවිත නිර්පේක්ෂව අනුගමන සාසනික කටයුතු කරනවා. කරගෙන කරගෙන යනකොට තියෙනවා ඒක අතරින්වත් අරින්න පුදුමාකාර විමුක්තිය සහැල්ලුවක් මේ පැත්තෙන් තියෙනවා. ඒ නිසා බය කියන එක කෙලේශයේ බය කියන කෙලේශේ නෙවෙයි කෙලෙස් සියල්ලටම කියන්න පුළුවන් නමක් විදිහට ගන්න බය. මූලික වශයෙන් බය නැති වෙන තැන තමයි සීලය මේ ස්ථාවර වෙනකොට ඒ කියන්නේ අවෙක්කප්පසාදේ ඒකට කියන්නේ අරියකන්ත සීලය කියලා සෝවාන් වෙච්ච දවසේ සීලේ ස්ථාර වුණාට පස්සේ එයා දන්නවා පැහැදිලිවම තවත් අකුසල් වර්ගයක් තියෙනවා. තවත් තියෙනවා විශේෂම ආනන්තරිය අකුසල කර්ම වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ අකුසල කර්ම වුණාට තියෙන හේදී යන පැත්තේ වගේවන් වෙන පැත්තේ තිබුණට වැඩිය හොඳ තැනක ඉන්න බව දන්න. එතකොට එයාට අර හතර ආකාර බය නැති වෙනවා. නමුත් අංග සම්පූර්ණ නෙවෙයි. ඒත් මේ ත්‍රස්ත වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක රහතන් වහන්සේ නමක් පිට කියලා දැනගන්න පුළුවන් වෙන්න කියන පරීක්ෂණය තමයි කියන්නේ මොනම වෙලාවකවත් ඒ ත්‍රස්ත වෙන්නේ නැහැ. බය මොනම දෙයක් අකුණක් ගැහුවත් මරණයි කියලා කිව්වත් ත්‍රස්ත වෙන්නේ නැති ගතිය නැත්නම් ත්‍රස්ත වෙලා නොබෝ වේලාවකින් Tamangen මේ ඒක නැති කරගෙන යන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් කියනවා මේ බය නිසා තමයි සියලු මානසික රෝග හැදිලා තියෙන්නේ. බයට බය කියන කෙලෙස් නිසා කායික රෝග මානසික රෝග දෙකම හැදෙන්නේ අස්ථාන කෝපේ නිසායි කියලා ආයුර්වේදයේ කියලා තියෙනවා. කෝප જાති 9ක් තියෙනවා ස්ථාන කෝප. ස්ථාන කෝපය වුණාට පස්සේ අස්ථාන කෝපය කියලා තියෙනවා කිසිම හේතුවක් නැතුව පසුබිමකට පාට බය වෙනවා. සැක කරනවා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයා මොන්න තරම් සැප සම්පත් තිබුණත් අර සැකේ තියෙනකම් බය තියෙනකම් ඉන්නෙම දඟලි උරු තියාගත්ත කපන් දින්න හරකයි වගේ. ඉතින් ඒ ජීවිතේ නිකන් ජීවත් වුණත් මලාසේ නැත්තම් ලෙඩ රෝග ඇති කරනවා. මේ අස්ථාන කෝප නැති කරන්න නම් බේතෙන් කරන්න බෑ. ආහාර විහාර මනෝ ව්‍යාපාර හදාගන්න. තමන් ගන්න ආහාරයයි ගත කරන විහාරයේ ඉන්න ඉරියව්ව මනෝ ව්‍යාපාර. නිතරම අනුන්ගේ සැප කැමති වෙන එනතන් අනුන්ට හිතසුව සලසන නිකන් කෘතිමයි ඉස්සලා මෛත්‍රී කරන දේ කෘතිම වෙවෙනවා. ඔක් කරගෙන කරගෙන කරනකොට ඕක ඇබ්බැහි වෙන්න ගන්නවා. අනුන්ට ඒකට කරදරයක් හිතන්නේ නැහැ. ඒ වෙනුවට අනුන්ගේ සැප කල්පනා කරනවා. ඒකට තමන්ට කවුරු හරි කරදර කරත් ඒක හිතා ගන්න මේක මට අනුන්ට මෛත්‍රී කරන්න තියෙන හොඳම වෙලාවක් කියලා ඒක කරන්න පටන් අරගත්ත පස්සේ මනෝව්‍යාපාරය හරහා අර දුක ආවට වදින්න නැති නිකම් යුද බිමේ බංකරයක් හදාගත්තා වගේ කටයුතු කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊගාව ප්‍රශ්නේ මා ආශස් ප්‍රසවාසයේ ගෙවි යාමට සියුම් තත්ත්වයේ එන විට මෙනෙහි කිරීම නැවැත්වුවේ මේ ටික වෙලාවකින් සිත ශරීරයේ ඇතුළට ගිය ආකාරය දැනුනේ එසේ සිතින් බලා සතියෙන් බලා සිටින විට ඇතුළත සිලිපි සිටිවිලි ඇති වී නැති වෙන ආකාර දැනුනේය. එසේ පරයන්ක දෙකක් තුනක් කරන විට මේ සිටිවිලි ක්‍රමයෙන් නැති වී ගොස් හිත පැහැදිලි විය. ඒ දැකීමට නොහැකි කෙලෙස් නැති තත්ත්වයක් බව දැනුනේය. එම අවස්ථාවේදී ඇති වූ සතුට සැපේ මුළු ශරීර පුරාම පැතිරී ගිය ආකාරය දැනුනේය. අත්විඳීම ඊටාම සැපයක් නිසා විඥානයේ ඇති වෙන නැති වෙන දෙයක් ඇයි හිතීමට නොසිතුන අතර පසු එසේ සිටුවෙමි. මේ පිළිබඳ පැහැදිලි කර ඉදිරියට කළ යුත්තේ පිළිමද කරනවා පැහැදිලි කර දෙන්න. එම සමාවන්න එම සතුට අතරින් අතරින් සිටින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමු. මේ ඊකොමාරි මේ මේක මම හිතන්නේ මේ හුරතලයක් වශයෙන් ලියන ප්‍රශ්න මොකද මේ සැකයක්වත් උපදේශයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෑ උපදේශයක් බලාපොරොත්තු බව සටහන් වෙලා තියෙනවා මොකද මේ වගේ භාවනා කරන සමහර විටක අදිෂ්ඨාන ශක්තියනවා සමහර විටක ඒ තමන්ට පාර දැන් මේ ගිය පාරේ හරි බව තේරෙනවා. ඉතින් මේ වගේ මේ පිළිබඳව පැහැදිලි කර ඉදිරියට ගත යුතු දේ පිළිබඳව කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කියනවා. මේ වාක්‍ය තමයි උගව දෙනෙක් සාධාරණීකර කරන කරන්නේ කරන්නේ මුල් කරුණු ලියන්නේ. ඉතින් මේක ඉස්ලාම් වෙච්ච වෙලාවදී ලොකු සිලිලාරයක් තියෙනවා. නමුත් ඒ වෙලාවේදී කියනවා සමාධිස්සච නිමිත්තක් ගහයි යෝති කියලා. මේ සමාධිය ඇති වෙලා ලස්සන මේ වගේ විකුර්ණයක් විශිෂ්ට ක්‍රියාවක් කරපු දවසේ තමන් ඒක දිහා පුනරාවලෝකනයක් කරනවා නම් නැවත පශ්චාත් පරීක්ෂණයක් කරනවා නම් මේ සමාධිය ඇති වෙන දවසේ Taman මොන මොන පූර්ව කෘත්‍ය කරලාද මේ පරියන්කෙට ගියේ මොන වගේ වාතා මානසික වාතාවරණයක්ද තිබුණේ මම කොයි වෙලාවේද කොයි දිශාවට හැරිලාද ආදි වශයෙන් ඒ හරිගිය සමාධිය හරිගිය වෙලාවේදී ඇති නිමිති ගන්නයි ඒ නිමිටි පසුබිම අනිත් දවසේ පුළුවන් තරම් සපෙලා දෙන්නයි කියලා කියනවා. සපෙලා දෙනකොට නැවත නැවතත් මෙතෙන්ට යන්න තියෙන අවස්ථා වැඩි. ඒක නිසා ගුරුවරයාට කරන්න දෙයක් නැහැ ඒකෙදි. පොතක ලියලා තියන්න බෑ. Taman හැරිලා බලන්න ඕනේ. මේ හැමදාම යන්නේ නැහැ. ගිය දවසේ මේ தত্ত্বය ඇතිවීමට හේතු වෙච්ච ආසන්න කාරණා මොනවද කියලා. ඒවට කියනවා නිමිටි ගන්නවයි කියලා. සමාධිසිත නිමිත්තක් ගායෝති කියලා ඒව නැවත නැවත දෙන්නේ කියලා. ඒකෙන් අපි මේ හිතට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙනවා. එතකොට හිතේ තියෙන යන තියෙන ඉඩ වැඩි. ඒක අදාළ සප්පාය කරන සැලසුනේ නැත්නම් මේකේ එන්නේ නැතුව යනවා. ඒක නිසා තියෙනවා මේ පසු කාලීන ආචාර්යවරු එකතු කරපු අර නව ආකාරයේ ඉන්ද්‍රියානි තික්ඛාණි භවಂತಿ කියලා සද්ධාහාදී ඉන්ද්‍රිය ධර්ම ඇති වුණාට පස්සේ ඒක දියුණු තුණු කිරීමේ ක්‍රමවලදී එකක් තමයි ඔය සමාධිස්සිත නිමිත්තක් ආයෝති සමාධිය හරිය වෙලාවේ නිමිටි අරගෙන ඒ ටික නැවත නැවත සපෙලා දෙන්නේ. ඒක අපි භාවනා කරන අනුග්‍රහයක් විදිහට වෙන විදිහකට කියනවා නම් මේක නැවත නැවත යන්න කියන එකයි කියන්නේ. යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා දෙන එක තමන්ම කරන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සංඥා නිරෝධයේදී බාහිර අරමුණු කිසිවක්ම නොවන බැවින්ද ඉන්නා නොඉන්නා බව නොදැනී යන බැවින්ද එහිදී සංඛාරෝ විඥානයක් නැ නොවේද ආශස් ප්‍රසවත අරමුණු නොවේ කය නොදැනී ශබ්ද ඇසෙන් නමුත් අවධානය යොමු නොවේ ආග්‍රහණ දේශයේ මේ සිචිලි පාවි පාවි යනු දැනේ එහි එලීමක් නැත පැය දෙකමාරක් පමණ මේ தત્ත්වයේ සිටිය හැකිය ඉදිරියේ ආයුත්තේ කිසිවක්ම නොකර බලා සිටීමෙන්ද ඇතර මේ එකම ස්කන්ධයක්වත් නිරුද්ධ වෙන්න බෑ අනික් පහත් අරගෙන මිශ යම් වෙලාවක රූප ධර්ම නිරුද්ධ වෙනවා නම් නාම ධර්ම අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ නැති වී යනවා නෙවෙයි ඒක ක්‍රියාකාරකම් අදාළ නැති මට්ටමකටපත් වෙනවා. යම් වෙලාවකට වේදනා හෝ සංඥා හෝ සංස්කාර හෝ විඥාන මොකක් හරි නතර වෙනවනම් ඒ හැම වෙලාවෙදීම රූප ධර්මයන්ගේ නිරුද්ධ වීම වෙනවා. මේ එක එක චරිත ප්‍රශ්නේ පැටලිලා තියෙන්නේ ගැට ගහගන්නේ එක එක ස්කන්ධයන් අනුව නිසා තමයි මේ දේශනා ගොඩක් තියෙන නමුත් එකක් සංසිඳන කොට අනෙක් සියල්ලම සංසිඳනවා. ඒක නිකන් මේ ලනු කැලි පහක් අරගෙන කොහුලන් කැලි පහක් අරගෙන අපි බම්බයක් විතර දිග බම්බයක් නෙවෙයි රියනක් මේ විතර දිග ඇරෙන පහම එක පැත්තකින් ගැටයක් ගහලා වතුරට දැම්මොත් මේකේ එක කොනක් උඩට එනවා. එක ලනු කොනක් උඩට එනවා. නමුත් ඒකෙන් අල්ල අදිනකොට පහම එනවා. මොකද පහම ගැට ගහිලා තියෙන්නේ. මතුවෙච්ච කොනෙන් අල්ලනවා. ඒ මතුවෙච්ච කොන තමන්ගේ චරිත ලක්ෂණ හැටියට සමානට රූපේ මතුවෙනවා. වේදනා සංඥා සංකාර අහුවෙන එකෙන් ඇදලා ගන්නකොට පහම ඇදිලා එනවා වගේ මේ පහ හිතින් වෙන් කරාට කවදාකවත් වෙන්ව ජීවත් වෙන පස් දෙනෙක් නෙමෙයි. ඔක්කොම එකට ජීවත් වෙනවා. අපි අර විස්තර කරන්න ඕන නිසායි මේ වෙන්වෙන් වශයෙන් අපි මේ කේශාලෝමන හදන්තා කියලා කිව්වට ඒවට වෙන වෙනම ජීවත් වෙන්න බෑ. ඒවා ජීවත් වෙනකොට එකම ශරීරය ගත වෙනවා. ඒ වගේ පංචස්කන්ධය කියන්නේ නාම රූප දෙකේ විස්තර. නාම රූප දෙකේ නාම නැතුව රූප වලට ඉන්න බෑ රූප නැතුව නාම ඉන්න බෑ. ඒ නිසා වෙනකොට එකක් දිගේ ගමන ගිහිල්ලා එතන ගිහිල්ලා බලනකොට සියල්ලම ගිවන් වීම එතෙන් වෙලා තිනවා. නමුත් මේ මේක తాවකාලිකව සිද්ධ වෙනවා. ඒක නැවත නැවත ඇතිකරන අත්දකින්න කටයුතු කරනකොට මේකේ අයිතිවාසිකම තමන්ගේ මේක නිකන් හැබෑනි වහන වගේ යන්න පටන් ගත්තාම මේකත් වඩා මේක පටිපස්සම්බ සමුච්ඡේද වශයෙන් Nirodhe සිද්ධ වෙනවා. ඒ ටික ලේසි. ලේසි කියලා කියන්නේ මේ දැන් කරගෙන තියෙන ටිකත් එක බලනකොට. ඒ නිසා මේක හඳුන්වා දීමේ තමයි අපහසුකම තියෙන්නේ අපේ මානසිකත්වය මේක හඳුනා ගන්න කැමති නැහැ. හඳුනාගත්තට පස්සේ තමන්ගේ ඥාණය අයෝනිසමංස කාට තිබුණ ඥාණය යෝනිසමංස කාට දාලා මේක ඇති කිරීමට කුමක් කළ යුතුද? ඒ දේ කරන එකයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හොඳටම තුනි වී හිතේ සංසිඳීම ඇති වී කීප දවසකට පසු නැවත ආනාපානයේ ගොරෝසු වීමක් ඇති වී තිබේ. උස්වේ තුනි භාවේ නැති වී. දැන් මට හිත එකඟ කර ගැනීමට නොහැකි වීම වැනි හැඟීමක් ඇති වී තිබේ. මේ පිළිබඳව වහන්සේගේ අවවාදයක් ලබා ගැනීමට සතුටින් සිටිමි. සතුටින් ඉන්නවා නම් දෙන්නම් අවවාද නෙවෙයි ඕන දෙයක්. මේකට චර්චුරු කරන්න ගියා නම් කියන දෙන්නේ මාසයක් රිට්‍රීට් එක කරන්න තරම් මදි කොන්ද පණ මදි කියලා. එනදීන් දවස් දෙකේ රිට්‍රීට් වලට හොඳයි. ඉතින් මේක තමයි අනිත්‍යයි කියන්නේ. ඉතී සංසිඳීමක් වෙනවා විසිලක් වෙනවා. ආය සංසිඳීමක් වෙනවා ආය විසිලක් වෙනවා. දෙක තුනක් වෙනකොට සංසිඳීමට උදම්මන ගතියකොත් ගොරෝසු වීමට පශ්චාත්තාප වීමක් නැති වෙනවා. ඒක තව පැත්තකින් කියන්න බුණා මේ ගොරෝසු වීම මොකක්ද කෙලෙසයන් නිසා සතිය නැති වීම නිසා නැත්තම් කාගේ හරි මේ ආහාර මොන හරි දෙයක අසුරු කරන අයට මොකක් හරි විසම තත්ත්ව නිසාත් එන්න පුළුවන්. ඒ කොයි දේ වුණත් නැවත තුනී වීමේ සංසිඳීමේ හැකියාව නැතිලා නැහැ. ඒක තියෙන නිසා අපිට කරන්න තියෙන්නේ අර වාගෙම නවක අදහසක් ඇති කරගෙන අලුත් කෙනෙක් විදිහට ඒ කරගෙන කරගෙන කරගෙන යනකොට ආයෙත් එනවා. ආයෙ සංසිඳනකොට දැන් දැන් සංසිඳෙන්නේ කායගත උපදේශ නිසා නෙවෙයි. තමන්ම හිතලා මේ විදිය මේක කෙරුවොත් හොඳයි කියලා හැදිලා. එතකොට ඒ සංසිඳීම හරි වටිනවා. මොකද ඒක තමන් විසින්ම සපයා ගන්න දෙයක්. තමන් විසින්ම හරියට ඉස්ලාම් පඩියක් අරගෙන තමන්ගේම කියලා ඒ පඩියෙන් බුද්ධ පූජාවක් තියෙනවා. නැත්තම් කැම වේලක් අහන නැත්තම් දෙමව්පියන්ට දෙනවා කිව්වහම ඒක ලොකු සතුටක් තියෙනවා. අනුන්ගේ ඒවා කරගන්නට වැඩිය. අන්න ඒ වගේ තමයි මේ කැඩි කැඩීමයි හැදීමයි දෙක එකිනෙකට බුදු විදිහට ප්‍රතිවිරුද්ධ. කැඩීමක් නැත්තම් කවදාකවත් හැදීමක් වෙන්නේ හැදීමක් නැත්නම් කාදාක් කැඩීමක් වෙන්නේ නැහැ. නමුත් මෙච්චර අමාරුවෙන් හදාගත්ත දේ කැඩෙනවා කියනකොට සමහරට හරි චිත්ත පීඩා එනවා. නමුත් භාවනාවේදී තලතුණකම ගන්න ඒ හැඟුම්බර ගතිය නෙමෙයි කරන්න තියෙන්නේ. කැඩුනත් හරි ගියත් භාවනා අධිකර කරන යන ඊට පස්සේ ඉබේම මේ හරින ගතියක් එනවා. හොඳට චක්‍ර කල්පනා කරලා බලන්න අපිට කේන්ති යෑමෙත් මේ වගේ චක්‍ර වගේක් වැඩ කරනවා. රාග ආදී ආශාවල් ඇතිවීමෙත් මොනද චක්‍රවයක් වැඩි කරන අපිට තේරෙන්නේ නැහැ ඒක. හුඟක් වෙලාවට ඔය නක්ෂස්රේ මේ චන්ද්‍ර ගමනත් එක්ක සූර්ය ගමනත් එක්ක මේ රාග ද්වේෂ දෙකේ චක්‍ර වගයක් කරනවා. ඉතින් ඒ අපිට ඒ රාගය විසින වෙලාවට හෝ රාගය යට යන වෙලාවට පේන අරමුණු සම්පූර්ණ ඒ හිතේ ඇවිසිච්ච ගතිය අනුව තමයි පේන්නේ. අරමුණත් රාග ජනක වගේ පේන දෙන හැබැයි වෙලා තියෙන්නේ ඇතුළත රාගය ඇවිසිලා. ඒකම අරමුණත් ජුගුප්සා ජනක වෙන්න පුළුවන් ඇතුලේ අනිත් පැත්තට. ඒ වගේ ද්වේෂ යන වෙලාවේදී නිකන් හොස්සලංගෙන් මැස යන්න බෑ. අනිත් වෙලාවේදී හිතේ ඉවසීමේ ශක්තිය ආවම මම මේ වෙලාවේ මට ගැහුවත් බැන්නත් මම ඉවසන්න ඕන කියලා ඒ එක එක මූඩ්ස් ඉනවා. ඒක මේ සතිය සමාධියේ ඉහළ පහළ යනවා. මේ තියෙද්දි සතත අභ්‍යාසයේ නිත්‍ය අභ්‍යාසය කරන එක තමයි යෝගාවචරය කියන්නේ. ඒ නිසා මේක මේ වාචියට අරගෙන තම ළඟ තම ළඟ තම ළඟ තියෙන ගමන් මල්ලේ තියෙන මාර්ගෝප ටික උපකරණ ටික අරගෙන ඒක නැවත හදා ගන්න ගිය දවසේ හැදෙනකොට එන්නේ තමන්ගේම ක්‍රමයක හරි වටිනවා. ගරු ස්වාමීන් වහන්සේ ආශ්‍රය කියන්නේ අනුශය කෙලස් කියන්නේ එකමද? ආසව අනුශය කියලා දෙකක් තියෙනවා. අවිද්‍යාවට මුල් වෙන දේ මොකද්ද කියලා අහපම ආශ්‍රව තමයි පෙන්වන්නේ. ආශ්‍රව සමුදය, අවිජ්ජා සමුදය, අවිජ්ජා සමුදය ආශ්‍රව සමුදය කියන්නේ. අනු ආශ්‍රව කියලා කියන්නේ මෝදු වෙනවා කියන අදහස. ශ්‍රාව වෙනවයි ශ්‍රාවය වෙනවයි කියන අදහස. නිකන් උදාහරණයකට කියනවා නම් මේ මැටි කලයක් ඇතුළට අසුචි හෝ කුණු වෙච්ච මස් හෝ දැම්මොත් ඒක නිතරම ශ්‍රාවය වෙන්නේ අදීම් පිළිකුලක්. කොච්චර පිහලා තිබ්බත් මේ මෝදු වෙන ගතිය තියෙනවා. ඒවට ශ්‍රාව කියලා කියනවා. එහෙම නැත්නම් ආශව කියන වචනේ අපි සිංහලට දාලා තිනවා ආශව කියලා කියන්නේ අර්ක වලට ඉස්සලා තියෙන ස්පිරිතු ආශව අර්ක ස්පිරිතු තමයි ක්‍රමය. ස්පිරිට් එකට ගියාට පස්සේ හොඳ මේක ඊකට ආශව මේ අර්ක කියලා කියන්නේ අරක්කු කියන වචනේ ආශව කියලා කියන්නේ ඊට ඉස්සලා තියෙන. ගොඩ හැලිය වගේ. ගොඩ හැලිය පැහුනට පස්සේ ඒකෙන් අරක්කු හැදෙනවා. අරක්කු වලත් තව රිෆයින් කරලා ගත්තාම තමයි ස්පිරිට් හැදෙන්නේ. ඒ නිසා ආශව කියලා කියන්නේ පැහැෙන ගොජ දාන මේ ඒ දවස්වල සින්දුවක් වෙන කාගෙද පෙන දාන මේ රාකලේ කියලා. මම තමයි තව ඉස්සලා තියෙන්නේ ජීවන ජෝති සදාලා ලෝවේ. ඊට ඊගාවදී තමයි කාගෙද පෙන දාන මේ රාකලේ. ඒ ආසව කියලා කියන්නේ මෙන්න වගේ පෙන දාන රාකලයක් තමයි. ඉතින් ඕකේ මධ්‍යසාරේ තමයි හැදෙන්නේ. සමහරට කටුසෝ වුණොත් වැටෙනවා. ඒත් ඔක්කොම අඹරගෙන ගිහිල්ලා අන්තිමට මධ්‍යසාරේ හැදිලා ස්පිරිට් වලට ගියා වගේ තමයි ආශව කියලා කියන්නේ අපිට කොයි දේ වැටුණත් රාග ජනක, ద్వේෂ ජනක, මෝහ ජනක මේක ඇතුලේ පැහැවෙනවා. පැහැවුවට පස්සේ කවදාවත් අරමුණේ ස්වභාවය පෙන්වන්නේ ඒකෙන් හැදිලා එළියට යන්නේ මධ්‍යසාරයක්. ඒ මධ්‍යසාරය පියමත් කරනවා. කොයි දේත් එකයි. මොනව වැටුණත් මේ මුට්ටියට පැහැවෙනවා. ආශව ස්වරූපේ එකයි ඒක තමයි මම මොහොන් කියන වචනේ අපි පාවිච්චි කරනවා. අනුසය කියලා කියන්නේ සයනේ කියන පදෙන් ආපු එක. නිදිගත තියෙන. නිදිගෙන ඉන්නකොට මේ මනුස්සයා මේ කේන්ති යන කෙනෙක්ද හැසිරීම ස්වරූපේ බලන්න බෑ. මේ මනුස්සය මැරිලා නැහැ. හැබැයි මේ වෙලාවේ නිදි. අනුසය කියලා කියන්නේ වගේ කෙලස් විශ්‍රාම ගන්න වෙලාව, නිදාගෙන ඉන්න වෙලාව. ආශ්‍රව කියලා කියන්නේ ගලන වෑමී. ශ්‍රාව වෙන. අනුසය කෙලස් ප්‍රහාණය මුලමින් කරන ආකාරය පැහැදිලි දෙන්න මේ සංඥා ගැන කතා කරනකොට ඒ මේ ඔය මධිපිණ්ඩික සූත්‍රයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පංච සංඥා සංකා සමුදාචරಂತಿ තං අභිවදිතබ්බං අජ්ජෝසීතබ්බං ඒ ප්‍රපංච සංඥා සංඛාවන් වලට බැසගත්තේ නැත්නම් මේ මේ නිමග්නෝනේ නැත්නම් ගැලී ගත්තේ නැත්නම් එතෙල්ල ආශයන්සි ගෙවෙනවා කියන්නේ. ඊට පස්සේ ඒසේවන්තෝ රාගානුසයන, දෝසානුසයන, මෝහානුසයන භවරාගානුසයන අවිජ්ජානුසයන කියලා ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දෙයට හැප්පෙන්නේ නැතුව ඉන්නවනම් ආනුසය කෙලස් තමයි වෙන්නේ. මොන විදිහින් හරි ප්‍රතික්‍රියා කරන ගමක හොඳයි නරකයි අරකයි මේකයි ඉතින් ආයෙත් අනුසයට පොහොර ලැබෙනවා. මොනවා දැක්කත් නොදැක්කා වගේ. මොනවා ඇහුණත් නැහැ ඇහුණා වගේ. මොනවා කල්පනා වුණත් මෝඩෙක් වගේ. යමක් කමක් කරන්න පුළුවන් වුණාට ලෙඩෙක් වගේ, පිලෙක් වගේ ගත කරනවනම් මිනිසෙක වෙන ක්‍රමය. මොනම අතාරින් හරි එලවල ගියත් එහෙනම් ඉතින් අර අනුසය ගෙවෙනව වෙනුවට අංශට අවශ්‍ය පොහොර ලැබෙනවා. ඒක ඔය මාත්‍රිපින්ඩික සූත්‍රයේ අපි ඔය මේ සුපටිපන්න ගුණය සඳහන් කරනද සංඥා ගැන කියපු දෙවෙනි දේශනාවේදී මේකෙදී මේ අනුසේ ධර්ම හයම ගෙවෙන හැටි පංච සංඥා සංකා සමුදාචරන්ති කියන තැනේදී මදුපිණ්ඩික සූත්‍රයේ තුන්වෙනි පියවරේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් බැන්නොත් හෝ උපහාසයට ලක් කිරීමට යමක් කිව්වොත් එතනින්ම චූටි තරහක් ඇති වෙයි. ඉස්සරහන් ටිකක් තරහ වෙයි. එයින් ව්‍යාපාද අකුසලයේ සිදුවන්නේ යයි සිටමි. නැවත ඉක්මනින් ඒ ගැන හිත හිතා යථා තත්ත්වයට ගැනීමට දැන් හැකියි. සාමාන්‍යයෙන් මේ තරහා යෑම යෑමෙන් අකුසලයක් සිදුවන්නේ දැයි පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම සිද්ධ වෙනවා. නමුත් මේකේ කියලා දෙට ඉස්සර තරම් තරහා යන්නේ නැති නිසා ඒ තරහා යෑමේ කිවි යෑමක්, ඡේ වීමක්, වෛවීමක් තියෙනවා. දෙක තමයි නැවත ඉක්මනින්ම ඒ ගැන හිත හිතා යථා තත්ත්වයට ගැනීමට දැන් හැකිය. එතකොට මේ නැවත රාගෙන් තරහෙන් තියෙන හිත තරහෙන් මං ඉන්නේ කියලා දැනගෙන ඒක යෝනිසෝමනස්කයට දාලා ඒ තරහ නැති වෙන තැන පැත්තට ගියා නම් ඒක තද කුසලයක්. තද හැකියාවක්. තද දක්ෂතාවයක්. ඒ නිසා රාගය, ద్వේෂයට අහුවෙලා තරහ යන එකට වැඩි නම්බුකාර කරන්න ඕනේ. ඒක සුව කිරීමේ වැඩපිළිවෙල ඇතුළෙමයි එන්නේ. ආන්න ඒක වටිනවා. ඒක හැමදාම වැඩෙන දෙයක්. වැඩි වැඩි ගියාට පස්සේ තරහ එන්නත් කලින් මේ දැක ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් තරහ එන එන වෙලාවලට කිට්ටු කරන වෙලාවලට හිත ලෑස්තිලා යන්න පුළුවන්. අපි මේ ගෝවින ලෙඩක් තියෙන තැනකට යනවා නම් අපි දන්නවා මෙතන ගිහිල්ලා ඇස්ට්‍රෝගර් තියෙනවා නම් වෙන හෙම්බිරිස රෝග තියෙනවා නම් අපි දන්නවා බෝ වෙන බව දන්නවා. ඒක නිසා එකක් පුළුවන් මේ රෝග ඇතුළේ වෙන විදිහට නොවන විදිහට වැඩි සම්බන්ධකම් පවත්වා නැතු වෙන්නේ. එහෙම නැත්නම් වැක්සින් එකක් අරන් ගන්න පුළුවන් මොනවද මේ එන්නත් එන්න තරම් ගියා වෙන්නේ නැහැ. ඊට පස්සේ එන්නත ගත් එක්කන නැති එක්කනද ලොකු වෙනසක් තියෙනවා. ගත්තේ නැති එක්කන මේ වැඩේ දැන් සම්බන්ධතාවයෙන් එයිදෝ නොයදෝ කියලා සැකයක් තියෙනවා. එන්නත ගත් එක්කන දන්නවා දැන් විස බීජ ආවත් මට එන්නේ නැහැ කියලා. අනිත් වගේ මේ මේ මේ පුරුදු වෙනකොට ලැහැත් වෙලා යනවායි කියලා කියන්නේ රාගේ එනකොටම ද්වේෂය එනකොටම සූදානම් ශරීරයක් තියෙනවා. මේ මුළු මුළු බාලදක්ෂ ව්‍යාපාරෙම මෙච්චර මේ ඔක්කොම කරන්නේ පළවෙනි මේ මේ වේදපාල සාමීවරය දැම්මේ සූදානම් ශරීරය කියලා. සූදානම් සිටින්නේ කියලා මේක තමයි බුදුරජාණන් ශාප්‍රමාදී කියලා කිව්වේ. දෙන්නම එකමයි කතා කරේ. එළඹ සිටිනව නම් මොකකටවත් එන්න බෑ. රාගේ තියෙන තැන කියලා රාගේ තියෙන එන්න පුළුවන් කියලා දන්නවනේ. ද්වේෂයේ තියෙන වෙලාවට ද්වේෂය එන්න පුළුවන් කියලා දන්නවනේ. මොහේ තියෙන තැන කියලා මොහේ එන්න පුළුවන් කියලා දන්නවා. ඉච්චරයි අරසාවදී. එනිසා ඒක පිටි කෙනෙක්ගේ නොවෙන්න නිසා ස්වයංසිද්ධව පහළ වෙන්න නිසා ඒක විශාල නයිසાર્ගික වටිනාකමක් තියෙනවා. ඔබ වහන්සේ නිරන්තරයෙන් කියන බාගට තම්මුණු අලේක සුභාය යන කුමන්ද අයියෝ මෙයා බාගට තම්මෙච්ච අලේ කියන එකවත් දන්නේ නැහැ. ඕක මම කියලා දෙන්න ඕනේ. එවන් අවස්ථාවල භාවනා කියා දෙන්න එපායයි ඔබ වහන්සේ කියා සිට පිස්සු කතා නම් බාල තම්බන වෙලාවේ මොන භාවනාව කරන්නේ? ඒ වෙලාවේදී මේ පොල් කුරක් කරලා අනින්න එතකොට අයින්කොට තැම්බෙනව නැත් තේරෙනවා තේරෙන්නේ නැත්නම් ඇනෙන්නේ නැහැ ඉච්චරනේ. අලගෙන කියලා දෙන්නේ මේ බණ කිය. අනාගාමීවට පෙර අවස්ථාවන්ටද මේ උදාහරණය ගන්නේ. එහෙනම් අනාගාමී වනතුරු භවනාදී කිසිවර කියානදී ඒචුද ගෞරවය මේ අනාගාමී අනාගන කියන එකන ලස්සන ගැලපෙනවා මොනවා කිව්වත් අනාගාමී. නිදර්ශනයක් කිව්වත් අනා ගන්නවා උදාහරණයක් කිව්වත් අන්න නමක් කියපු ගමන් ඉලක්කමක් කිඹ ගමන් ආයෙ මුකුත් නැහැ ඒක නිකන් අර වේ කොක්ක වදිනා ටොක් ගාලා. ඒක නිසා උපමා උපමේය දෙන්නේ වැඩේ විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න. නමුත් ඒක ඒ උපමා උපමේයත් ප්‍රශ්නේ මේ තව තවත් අවුල් කරගන්න යනකොට ඉතින් hina කාලා මැරෙනවා. hina කාලා මැරෙනවා. භාගයට නම්බුලයා අලේක ස්වභාවය කුමක්ද? මම මම වචනයක්වත් අලුතෙන් දාලා නැහැ මේ කියන එක මම කියන්නේ උපවාසයේ නිරන්තරයෙන් කියන බාගට තම්බුන ආලේක ස්වභාවයන් කුමක්ද? එච්චරයි. නෑ ඊටතදී මම මේ ඒක ගත්ත නෙවෙයි ඊට වඩා ගැඹුරු එකක් විස්තර කරන්නේ. ඒ නිදර්ශනේ තේරිලා නැති වෙච්චාම ඇත්තට මේ hina වෙන්න හොඳ නැහැ මොකද ඒක ප්‍රශ්න අහන එකක් නෑ. ඒ වුණාට මගේ තියෙනවා මම එපා කරපු කටහඬක් මම දකින්නකොට මට කොහොමඩක් අහිනා නොවිලයි. ඔයගොල්ලෝ hina වෙන්නයි කියන්නේ. මම hina වුණාට ඕගොල්ලෝ එකට ඉන්න ගමන් hina වෙනුත් එimhe ওই ප්‍රශ්න ලියපු එක නා වෛර දන්නවා. වෛර දන්නවා කියන්නේ ටොපික් භාගයට දෙමිච්ච අල කියයි. එහෙම නෑ ඒක කියන්න එපා මේ මේ ඔබ වහන්සේ නිරන්තරයෙන් කියන භාගයට තැම්බුණු අලේක ස්වභාවයන කොහොමද? ඒකට ඇව්වනම් එහෙනම් Tamange අත්දැකීම් දුන්නා නම් මට කියතයි. දැන් එක එක්කෙනෙක් අත්දැකීම් වල කියන්න බෑනේ. ඒ නිදර්ශනෙත් එක්ක උපමා උපමේයයක් ගැලපුවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ උපමාව උපමාව ප්‍රශ්නයක් කරගත්තම උපමේයගෙන අහන්න බෑ දෙන්නේ. ඒ මේක කියනවා මේ මේ මේ මේ අපි මොකද්ද කියන්නේ? සංනිවේදන ප්‍රශ්නයක් තියෙනවා. සින්බුද්ධාගම නිතරම කියනවා ගුරුවරයා කියනවලු මේ තමයි හඳ කියලා. අතන ඇඟිලි දික් කරපුවාම ඒ ගෝලයේ ඇඟිල්ල කොන බල්ලා කියන කෝ නෑ. උභාංශ බරු කියන්නේ. මොකද ඇඟිල්ල කොනවා හරියටම පෙන්නලා තියෙන ඇඟිල්ල හැබැයි ඇඟිල්ල දිගේ යන්න ඕනේ නේ හඳ බලන්න. ඇඟිල්ල තියෙන දිශාවට යන්න ඕනේ. ඒ ඇඟිල්ල කොන බලලා කියනවා. ඇහි පැන්න බොරුවන්නේ කියන්නේ මෙතන නෑ. ඇඟිල්ලෙන් එහාට ප්‍රොජෙක්ෂන් එක කරන්න දන්නේ නෑ. ඒ ඒ උපමා උපමේ ගැළපීම දන්නේ නෑ. ඉතින් එතකොට මේ සංනිවේදන ප්‍රශ්නක් මේකට කිව යුත්තේ කොතෙන් සම්බන්ධ කරලාද කියනවාද කියන එක මට හිතලා කියන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ තව අවුල් වෙන නිසා මම කියනවා කාට හරි තමන්ගේ අත්දැකීම් කියනවා නම් ඒ අත්දැකීමට අල්ල එතෙන්ද පිටර කිව්වොත් එයාට දිරවනවා. මම හිතලා දෙන අත්දැකීමත් එක්ක කියන්න ගත්තාම එතන තව ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ බණවලදී ඔක්කොම තේරුණේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. එක අංශු මාත්‍යක් හරි තේරෙන කොටසක් තියෙනවා ඒක අරගෙන යන්න. ඔක්කොම ගලපගන්න බණ කියන එක දහස්වර අහන්න ඕන. දහස්වර අහන්න ඕන. කර කර කර යනකොට තමයි ටික ටික ටික ටික තේරෙන්නේ. මුලින් මුලින් ඒ වෙච්චර තේරුමක් නැහැ. එකම බණ වුණත් දෙසක් අහනකොට තේරුම් ප්‍රමාණ වෙනස්. පංචස්කන්ධ භාවනා අභ්‍යන්තර බාහිර වශයෙන් වෙන් වෙනවද? පසුව ඇස රූපයක් පමණි. සතර මහා ධාතුන් මය ඇසට පෙනෙන රූපේද සතර මහා ධාතුන් මය වශයෙන්ද එසේම අනිකුත් ආයතනයන්ද එසේම විමසමින් බලමි ඉන්පසු ඒ හරහාම එන්නා වූ වේදනා සංඥා සංකාර විඥාන විමසෙන් බලද්දී ඒ ඇතිවීම නැතිවීම මගින් ඇතිවීම නැතිවීමක් මගේ නැතිවීමක් පැවතීමක් නොදැනේ. එහි ඇතිවීම නැතිවීමක් නැතිවීමක් මොකද්ද වචන තියෙනවා සංදිස්ථානයක් නැවත් පැවතීමක් නැදනේ. මෙය මායාවක් යයි මුලාවක් යයි සිතට දැනෙද්දී ඒ දැනෙන සිත හිතෙන් හිතත් නැත්තට නැති වී යන සයක් හැඟෙමින් නොදණීයයි. ඒ හිස්පවේ බොහෝ වේලා රැඳී සිටිවි. ඉන්පසු සිත යථා තත්ත්වයට පැමිණියේද සෝදායක බව හැම විටම දැනේ. මේ මේ ආයතන බාහිර ආයතන ගැන සම්බන්ධ කරලා කිව්වට මේ කාරණාව හුඟ දෙනෙක් තේරුම් ගන්නේ මූල කර්මස්ථාන සාපේක්ෂව මේකේ මූල කර්මස්ථානයක් මතක් කරලම නැති නිසා මම සැක කරනවා මම නැත්තම් මේ ප්‍රශ්න කරුට කියනවා සැක කරන්න කියලා මේක හුදු මනෝ විකාරයක් වෙන්න ඉඩ තියෙනවා. Taman ගත්ත මූල කර්මස්ථානයේ දිගේ නම් සතියේ ආධාරය තියෙනවා තියෙන්නේ. සමාධිය ආධාරය තියෙනවා. ඒ නිසා ඒකේ නම් මේ මුල පේනවා, මේ මැද පේනවා, මේ යක පේනවා කියලා කීත හැගෙනොත් මේ ඇහත් රූපයත් ඒ වගේ දේවල් වල මුලමදාග දකින්නවා කියනකොට සමහර විට මනස විසින් ඇති කරන ලද මනෝ විකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැබැයි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක සැක කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා. මෙහෙම නෙවෙයි භාවනාව සිද්ධ වෙන්නේ. භාවනා සිද්ධ වෙනකොට තමන් කොදහන වශයෙන්ම කාරණාව තේරුම් ගන්න මූල කර්මත්තානේ හරහා. ඒ රූප ධර්මයක් කරා ඒ දේ අන්වේ ක්‍රමයට තමයි අපිට ඇහත් රූපයත් කනත් සද්දයත් වශයෙන් ගන්න. නමුත් සමහර තීක්ෂණ බුද්ධිමත්ත්වෝ ඉඳ ඉඳ තියෙනවා. රූපයේ ඇහැ දැකලම සත්‍ය අවබෝධ කරගන්න. නමුත් වැඩි දිනකට වෙන්නේ කායනුපස්සනාවෙන් මේ කයත් ස්පර්ශයත්. මේක ඒක සඳහනක්ම නැහැ. ඒක නිසා මට හිතෙනවා මේ මූල ධර්ම ටිකක් සමහරට කල්පනා කර කර ඉඳලා ඒ සෝදායක බවක් එනවා. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. Tamanට මේ කල්පනාවෙන් එන එකක්. නමුත් මේ කායනුපස්සනාවේ මූල කර්මත්තානේ සම්බන්ධ එන එක පොළවේ ගහ ගහ බලන්න පුළුවන්. ඒක මනෝ විකාරයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයක් කියලා ඒ නිසා සම්මස්සන අවස්ථාවේදී ඒක හිතවිල්ලක් නොවන බවත් අනිවාර්යයෙන්ම සතියෙන් සමාධියෙන් ආරක්ෂා ලැබපු මූල කර්මස්ථානයේ බවත් යෝගාචරයට තියෙන අත්දැකීම තමයි විපස්සනා දින සුවිශේෂත්වය. අනිතරට කල්පනාවක් වෙන්නේ තියෙනවා. මෙහෙම මෙහෙම දන්න කාරණා ඉතින් සම්මර්ෂණය කරනකොට ඒ වගේ පේනවා. නමුත් ප්‍රත්‍යක්ෂයෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක සැක කරනවා. රූපයේ මිදීම සහ ඒ බහුලව විනිශ්චය කිරීමෙන් තදංග වශයෙන් සහ සමුච්ඡේද වශයෙන් නැතිවීම දැකීමක් සමුච්ඡේද වශයෙන් නැතිවීම දැකීමත් විස්තර කර දෙන්නේ. ඒ කියන්නේ සමුච්ඡේද තදංග වශයෙන් දකින්නවා කියන එක කියන්නේ රාත්‍රී අන්ධකාරයේ වැස්සේ විදු එලියක් නැතුව යනකොට පාට අකුණක් ගන්නකොට මේ යන දිශාව සහ පාර හරිද වැරදිද කියලා එක චිත්තක්ෂණයට පෙළ නොපෙනිය. නමුත් Taman ටෝච් එකක් කරා යනවනම් ඒ චිත්තක්ෂණයක් නෙමෙයි පෙන්වන්නේ. දිගටම පෙන්වනවා. ඒක සමුච්ඡේද වශයෙන් අර ඒ වෙලාවට ඇති වෙන එක තදංග වශයෙන් කියන්නේ ඒ චිත්තක්ෂණයට විතරයි. ඒක ලොකු එළියක්. ඒක පාට පාර වෙන්න නැති වෙලා. නමුත් එළියක් මේ දබල් එළිය හෝ ටෝච් එකක් වගේ කරා යනවනම් ඒක දිගට පැවැත්ම අර තදංග වෙන එකේ අඛණ්ඩ භාවය තමයි ඒකෙදි විස්තර වෙන්නේ. ඒක සමු ඒකට මේ පටිපස්සම්බ සමුච්ඡේද නිස්සරණ ආදි වශයෙන් ප්‍රහාණ රාශියක් විස්තර වෙනවා. සමුච්ඡේද කියලා කියන අන්ධකාරය සම්පූර්ණයෙන්ම නැතිලා. චිත්තක්ෂණයක නෙවෙයි බොහෝ වෙලා. අන්න එතකොට පේන දර්ශනය වගේ තමයි සමුච්ඡේද ප්‍රහාණය. ආශස් වසාසී සහ හිතවිලි වලින් සම්පූර්ණ මිදුණු බව මිදුණු මට හෙවත් සූමිත් භාවයටපත් වී පත් වීද නැත්නම් සම්පූර්ණයෙන් මිදුණියද යන බවට අවබෝධය ලබා ගන්න කෙසේද ඒක සඳහා කරන්න තියෙන නැවත නැවත කරන එක. වරක් ඒ වගේ වුණා නම් කිට්ටුවට ගියා නම් සම්පූර්ණ වුණාද නැද්ද කියලා බලන්න ඒ දේ නැවත නැවත කරන්න. ඒ කියන්නේ යමක් රුපියල් 100ක් රුපියල් 100 කුල මිටියක් ගන්න ගණන් කරලා අනිවාර්යයෙන්ම Tamanට අත්‍යවශ්‍යම ඇත්තට ගණන් කරන්න ඕනේ. මොකද Tamanට ෂුවර් නැත්නම් ආයසරයක් ගණන් කරනවා. ආයසරයක් ගණන් කරනවා. තව කෙනෙක් දාලා ගණන් කරනවා. එච්චරයි. වෙන වෙන ක්‍රමයක් නැහැ. අන්න ඒ වගේ මේ භාවිත කරන්න බහුලීගත කරන්න එතකොට අර වෙච්ච දේ අපි කියන කලු පිටිමන් දිනවා කියලා නැවත නැවතත් ඔප දම දම බලන එකයි කරන්නේ. මීට බොහෝ කාලකට පෙර භාවනා ආරම්භ කළ අවස්ථාවේදී මාර්ගඵල බලාපොරොත්තු වෙන භාවනා කළා. එයි මේ එමට ප්‍රථමවද පසුවද වෙන්නේ යම් ප්‍රමාණයක් පැතුණා නමුත් උපාංශිකේ දේශනා හරහා ඒ මෝඩකමක් බව වැටහි ගියා. පසුව සමාධියේ සම්ප්‍රමාණයට අල්ලා ගැනීමට අල්ලා ගැනීම පැවතුන ඒ තණ්හා භාව වැටුණා. දැන් මාතුල පවතින රාග ద్వේෂ මොහ වල තුනීම වීමක් වීගෙන යන ආකාරයකට පෙනී ගොස් තිබෙන අතර රාග ద్వේෂ මොහ මුළුමනින්ම දුරු කිරීම වනතුරු භාවනා කළ යුතුය යන හිතනවා. විශේෂ හිතාගෙන භාවනා කිරීමත් තණ්හාවට වැටෙනවාද. ඒ බලාපොරොත්තුවක් පසුපස යෑමක්ද. ඇත්තටම බලාපොරොත්තුවක් පසුපස යෑමක් නමුත් දන්නේ එකයි වෙනස. ඉතර වගේ දෙයක් නෙවෙයි දැන් බොහොම ප්‍රායෝගික දෙයක් දැක දැක වද දෙන දෙයක් දුරුවන් කිරීමට ගන්න ප්‍රයත්නයක් තියෙන්නේ. ඒෂා එකත් බලාපොරොත්තුවක් මේ කියන ස්පෘහා කියන වචනේ තමයි මේකට සර්වත්‍ංශ පාවිච්චි කරන්නේ. තණ්හාව නිස්සාය තණ්හාය පජහති කියලා. තණ්හාව නිසාම තණ්හාව නැති කරන ක්‍රමයක් දිනු නැත්නම් මේ තණ්හාව නැති කිරීම තණ්හාවක් කරගන්න. ඒක අදිෂ්ඨානයක් කරගන්නවා. ඒ තණ්හාව සුවිශේෂී. සර්වත්‍ංශය ඇති කළ තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඒ වගේ තණ්හාව නැති කිරීම සඳහා තණ්හා කරගෙන තණ්හාවේ යුක්තව වඩන්නේ කියලා කියලා තියෙනවා. භාවනාදී ඉස්සරහට යන්නේ පතරද යන්නේ වගේ දෙයක් පිළිබඳව වාචන නිතර කියනවා. මේ තේරෙන්නේ නැත. දිගට භාවනා කරමින් යන යෝගික විශ්ේ ඉදිරියට යamak නැතිව නැවත පසුපත යෑමට පුළුවන්ද? එහෙම වන්නේ කෙසේද? මේකේ තියෙන අර මහසොන බෙල්ල කරුවට පස්සේ ඔළුව පිටිපස්සට නම් තියෙන්නේ කඳ ඉස්සරහට තියෙන ඉස්සරහට නේද පස්සට නේද කියන එක වයර් මාරු වෙනවනේ. ඉස්සරහට තමයි යන්නම ඔළුව පිටිපස්සට තියෙනවනම් පස්සෙන් පස්සට වගේ පේනවා. ඒ හරවල මෙහෙම ගත්තට බලපුවාම හරියනවා. ඒ නිසා මේ මුලදි මෙහෙම තමයි. නිකන් අර පොඩි බබෙක්ගේ බලන්න ඇස් දෙක වෙන වෙනම වැඩ කරන්නේ. කවදාකවත් දෙක මෙහෙම යන්නේ නැහැ. ඇස් දෙක පා වෙනවා. ඒ වස්තුවකට යොමු කරන්න බෑ. රහතන් වහන්සේටත් බෑ. මහතනාංශත් වස්තුව දේශ බලන්නේ විනිවිද බලන්නේ. ඒ නිසා පිසටත් බෑ. පිසගේ සාමාන්‍ය ඇස් දෙක සමාකාරව යන්නේ එකක් මෙහාන එකක් මෙහේ යනවා. ඒක බලනකොට තේරෙනවා වැඩේ හරි වයර් මාරු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තමයි මේ භාවනාව පටන් අර ගන්නකොට ඒ ඕරියන්ටේෂන් ඇවිල්ලා නැහැ ඔක්කොම නිකන් තියෙන්නේ තාම නිකන් අර කැඳ නැත්නම් ජෙලියක සෙට් වෙලා නැතුව වගේ. ඉතින් මේක කරගෙන කරගෙන යනකොට කියන ආපස්සට යනවද කියන එක පැහැදිලිවම අයෝනිසෝමනසිකාරයෙන් කරනවා නම් මිච්ඡා දිට්ඨිය යුක්තව කරනවා නම් කොච්චර භාවනා කරත් කොහෙද යන්නේ? හිතන්න එපා භාවනා තියෙන ලංකාවේ විතරයි බුද්ධ ආගමේ විතරයි කියලා. කතෝලික ආගමේ තියෙනවා, ශික් ආගමේ තියෙනවා, මුස්ලිම් ආගමේ තියෙනවා. හැම කෙනාම භාවනා කරනවා. මේ අපි කරනට වඩා බොහොම දැඩි ලෙස උග්‍ර විදියට භාවනා කරනවා. ඔය මේ වගේ මේ ශ්‍රද්ධාවේ අනම්මන මොනවාක්වත් නැහැ බුදු මිල කරන මේ ඒකට දැනකට ගියයි කිව්වත් සරුවචනාංශය පිළිගන්නේ කෙලස් කැපීමක් සිදු වෙනවා ඒ නිසා ඉස්සරහට පස්සට යන්න කියලා දැනගන්න එක භාවනා වෙන්නේ මේ කෙරෙන්නේ ඒක මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨිය යෝනිසුමනස්කාරයන් සුමනස්කාරය. ඒක භාවනාවේ සම්පූර්ණ වෙනස් වැඩපිළිවෙලක්. මේ භාවනාවට ඉස්සර පස්සෙන් තියෙන්න ඕන දෙයක්. එහෙම නැත්නම් Taman නිෂ්පාදනයක් ෆැක්ටරි එක කරනවා නම් ඒකේ ගුණාත්මය බලන එක ලංකාවේ මේ මේ ඔය මේ ස්ටෑන්ඩඩ් බියුරෝ එකේ එන්ඩි ඉස්සලා ඇතුළෙම කරන්න ඕනේ. ඇතුළෙම කිරු නැත්නම් ප්‍රොඩක්ට් එක දාන්න බෑ මාකට් එකට. නමුත් ඒ ගුණාත්මය බණ්ඩ එක නම් තමන්ගේම නිෂ්පාදනය සැකෙන් බලන්නේ. නැත්නම් කොහොමද කරන්නේ? අපේ බඩු ඔක්කොම හොඳයි කියන මට්ටමින් quality control බැලුවොත් internal quality control යන්නේ product එක. ඒගොල්ලෝ බලන්න ඕනේ ඒක මේක වරද්දා ගත්තොත් ස්ටෑන්ඩඩ් බියුරෝ එකට අහුනොත් එහෙම කම්පැනි මේකට. ඒ නිසා බොහොම තදින් බලනවා. ඒ වගේ තමයි තමන්ගේ භාවනා පිළිබඳව ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් තියෙනවා. ඒක ගුරුවරයාට බාර දෙන්න බෑ. බුදුහාමුදුරට බාර දෙන්න බෑ. අල්ලපු ගෙදරට බාර දෙන්න බෑ. නිතරම සැකෙන් බලන්න ඕනේ අපේ මනස ඇඳලාමයි ඉන්නේ. මොනවා හරි එකක් අදි탁සිරු කරනවා. අව탁සිරු කරනවා. ඒක වරදගත්තට කවුරුත් වග වෙන්නේ නැහැ. මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ next one is a in question in English Chetana is one of the Chetasika that always exists with all type of chitta or sometimes it is called chitta, sadharana chaitasika. Does arahant have chetana? Uh, why is arahant action classified as kriya if arahant still has chetana? Uh, arahant have two kinds of uh, uh mental, physical and verbal activities. Some of them are motivated, some of them are uh, automatically happening. Something motivated by you, oneself or someone, it is called vichetana, sasankarika. Uh, some yet another action is known as asankarika. It is intrinsically happening. So kriyasita or kriya means asankarika. There is no motivation, there is no will, there is no uh, no motivation, no will, no volition. But things are happening, that is called Kriya, but not all the things are uh, Kriya. When the mind is not defiled, we should called the Pabhasara Chitta? In which state mind is classified as Pabhasara Chitta? Uh, that day, uh, when we go to the when when Jnananda try to explain it, I think that is a good epithet. And he says that when you are in a film, in a film hall, the beam is coming and illuminating the, the screen. It's a very limited beam. That will draw your attention what the beam going to signify as far as the darkness is there. If there is no darkness, this will not be highlighted. This will not be uh, conspicuous. So instead, if the external um, uh, light comes and the darkness disappears, there is no attraction in the field; It disappears. So in our in our vijnana also has the very narrow objectives motivated by raga dosa moha that is very bright under the darkness of ignorance. When the mind uh, loses this narrow-mindedness and that means the, the brightness of the uh, knowledge comes, the, the projection disappears. But the mind projects, it's a limited one, it disappears. So there uh, film hole, you can't control the darkness and it, everything illuminated, then no film. So likewise the pabasara means the mind's narrow-mindedness disappears, universal consciousness, some people call it like that, enters in and there, there is no projection you can do. You can't show any films then because whole picture always becoming full of light. That lightness is the external thing and ultimately mind is merging with uh, the bright light, bright round. Otherwise you are narrow-minded by raga dosa moha. Then only the game happens, then only the dramatic thing happens, then only the, the, the, the theme of your drama happens. But in the dark, lightness comes then the narrow-minded the, the beam of the consciousness, it dissolves off amidst of the whole bright lightness. That is called, that is worth calling Pabasara. ගෞරවනීය ස්වාමීන් වහන්සේ චේතනා ප්‍රකල්පන අනුසේ පරයන්කේදී හෝ සක්මනේදී හෝ පමණක් නොව එදින්දා කඩජොල්ද චේතනහා ප්‍රකල්පන හඳුනාගත හැකි. විශේෂයෙන් පරියන්කේදී සක්මනේදී අනුසය හඳුනාගන්නේ කෙසේදයි පහදා දෙන්න. මේකෙදි චේතනා නොකිරීමට අදිෂ්ඨාන නොකිරීමට යමක් නොඉල්ලීමට චේතනාවක් ගන්න ඕනේ. මම ඊට පස්සේ පරියන්කේදී මම ඊට පස්සේ භාවනාවේදී මොනම දෙයක්වත් ඉල්ලන්නේ නැහැ. මොන දෙයක්වත් චේතනා කරන්නේ නැහැ. මොනම දෙයකටවත් අඹාගෙන යන්නේ නැහැ කියලා චේතනාවන්ත කරනවා. ඊට පස්සේ ප්‍රකල්පනාවක් තියෙනවා. පිං අදහස් හොඳ දේ කරන්න කියලා මේවා තේරම යම් ආකාරයක කෙලෙසිච්ච ගති කියලා ප්‍රකල්පනත් පැත්තක දැම්මට පස්සේ ඉතුරු වෙන හැටි තමයි අනුසය කියලා ගන්න වෙන්නේ. ඒ අනුසය මේ බැලූ බැල්මට මිත්‍ර ස්වරූපයක් පේන. නමුත් මිත්‍ර ද්‍රෝහියෝ මිත්‍ර ප්‍රතිරූපකයෝ ඒ නිසා අනුසය වලට මතුවෙන්න දුන්නාට පස්සේ තමයි ඒවා නිදිගෙන ඉන්න වෙලාව හොයන්න බෑ. මතුවෙන්න දෙන්න ඕන කොක ඉගිලෙන කොටයි සුදු පේන්නේ කියලා. ඉගිලෙන දෙන්න පටන් ගන්නවා දීලා බටන බලාගෙන ඉන්නකොට ඒගොල්ලන්ගේ තියෙන ඒ කෙලස් බර න්‍යාය පත්‍රය තේරෙන්න පටන් ගන්නවා. තාමන් හරියට නාශනුවක් දාගත්ත නාශන දාගත්ත ගොනික් වගේ හොඳ හයිය ගොනා. නාශනුවක් දාගෙන ඇදගෙන යනවා වගේ ඒ ක්‍රියා වචන හිතවිලි ඒ නරක දිහාවට ඇදගෙන යන හැටි හොඳ බව පෙන්නලා විශිෂ්ට ගතියක් දක්වලා ඇදගෙන යන හැටි දකින්නකොට තේරෙන පටන් ගන්නවා අපි කොච්චර දාසද අපි කොච්චර බැලද අපි කොච්චර බැගෑද කියන එක ඒක තේරෙන්න අර ප්‍රකල්පන මේ අනුශේධිහා හොඳ මධ්‍යස්ථ හැඟීමේ අනුශේ ඉපයි කියන්නේත් නැතුව ඕන කියන්නේත් නැතුවට නිසිනින්ද රඟපාන්න දෙන්න. එසකොත් තමයි ඒගොල්ලන්ගේ නටන නාටකෙමේ තේමාව අල්ල ගන්න පුළුවන්. ඉතින් අපි හුඟක් වෙලාට කරන්නේ ඒගොල්ලෝ නන්නකොට අප්පුඩි ගන්න. මියුසික් එක දෙනවා පිටිපස්සේ. ඒ කිය එතකොට අහුවෙනවා. අපිට කරන්න තියෙන්නේ උඹ නටපන්. නටගෙන එකින් එක පෙන්වන්නෙත් නැහැ. දුවට යන්න දෙන්න දුන්නට පස්සේ පේනවා මේ යන්න දාන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යටි මොකක් හරි කුප්පාදහසක් තමයි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. ජන ස්වභාවයට විරුද්ධව යනවා. ස්වභාව ධර්මයට යන්න දෙන්නේ නැහැ. යන්නේ ඒක හදන්න හදනවා. ඉව්ව එනකොට දින් දැනගන්න ඕනේ මේ ගඟක් උඩට හරවන්න හදනවා වගේ අනවශ්‍ය වැඩක් හරි වෙහෙසක් ඇති කර ගන්නවා කියලා. ඊයේ දේශනදී මට වැටුණු ආකාරයට ගත් අරමුණ වෙනස් නොකර දිගට භාවනා කිරීම යනු ආනාපාන අරමුණ අරගත් අයකු ඒ පරියන්කේදී කර අනෙක් හැම විටම සත්‍ය පැවැත්වීම පමණක් කළ යුතු බවද ආහාර ගැනීමේදී මෙනෙහි කිරීම රසයක මුල මඳාක බැදීම් වෙන්දී කරන්නට එපාද මූල කර්මස්ථානයේම සිටිය යුතු යන පැහැදිලි කර දෙනවාද මේ මුල් වාක්‍ය හොඳට ලියලා තියෙනවා ගත්තරම වෙනස් නොකර දිගටම භාවනා කිරීම යනු ආනාපාන අරමුණු අරගත් අයකු ඒ පර්යංකයේදී කර අනික් හැම විටම සතිය පැවැත්වීම පමණක් කළ යුතුද සක්මන් කරනකොට පරියන්කේදී ආනාපාන සතිය කෙරුවා අරගේ වම දක්න අනුව සතිය පවත් වෙනවා. අනික් වැඩ කරනකොට චේතනාව කොහෙද යන්නේ? චේතනා අනුව කරන වැඩේ අනුව සතිය පවත් කරනවා. නමුත් ඊට පල්ලෙකදී ආය අවුලක් මතක් කරනවා. ආහාර ගැනීමේදී රසයක මුලමදාග බැලීම වැනි දේ කරන්න එපා. මූල කර්මස්ථානයේ සිටී යුතුය යන්න පැහැදිලි කර දෙනවා. ඒ කියන්නේ කැම කනකොට ආනාපාන සතිය කරන්නද කියලා අහනවා වගේ කතාවත් එහෙම එකක් නැහැ. ආනාපාන සතිය කරන්නේ වාඩි වෙලා ඉන්නකොට කැම කරන වෙලාවදී කැම සම්බන්ධ අත්දැකීම අත්විඳීම ඒ ස්පර්ශයක යන්නේක මේ කැම ගැනීම මෙනෙහි කිරීම කරන්න එපා කියන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධියම කියලා තියෙනවා සත්‍යපට්ඨාන සූත්‍රයේදී මේ කනකොට එනකොට යනකොට බලනකොට යනවා සතිය පාත්තන්න කියලා. ඒ නිසා සතිය අකන්න භාවයයි ප්‍රධාන වෙන්නේ. ගාමිණී ස්වාමීන් වහන්සේ භාවනාදී ඇස්සරෙන්නේ විට ඉන්න තැන නොදැනෙන නිදාගෙන නැගිටපහම කොහේ සිටනවාදයි නොදැනෙන ස්වභාවයක් ඇතිවන්නේ සක්කාය දිට්ඨියේ ඒ වෙලාවේදී නැතිවී බව වාසේ දේශනා කළා. සමහර විටම ආරාමයේ සිටනවල සිටන විට බණ කියන අවස්ථාවල පැයක් පමණ ඇස්සසාගෙන බණ කියන විට කරන විට දැනෙනවා කිසිවක් නැති ස්වභාවයක්. සහ සමහරට ඉන්න තැන නොදැනී යන ස්වභාවයක්. මෙයත් ඊට ස්වභාවයන් සමගම සමානද නැත්නම් මෙසේ වන්නේ ඇයි? ඒ කියන්නේ යන්ත්‍රය යනවා යන්ත්‍රේ බණ කියනවා නමුත් විස්රාමයක් කියනවා. ඒ බණ යද්දී තමන්ට හොඳට ඉන්න ඉන්න පිරිසක් දන්නවනම් හිත විස්රාම වීමක් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඇත්තක වහගෙන ඉන්නකොට නැවත ඇත්ත කරලා බැලුවේ නැත්තම් බණ යනවා නමුත් මේ කොතන ඉන්නවද මොනවද වෙන්නේ කියලා දන්නේ නැති ස්වභාවයක් එන්න ඉඩ තියෙනවා. මේක ලස්සන ඉල්ල තුන කලකොදයා පඤ්ඤාසේකර හම්සු බණ කියනකොට නිින්ද ගිහිල්ලා. බණ කියනකොට ජීවිතේ තුන් පාරක් නිින්ද ගිහිල්ලා තියෙනවා. ඒක අහන කට්ටියගෙන් තමයි අහන්නේ. ඒක යනවා. බණ යනක පාට ගැසිලා ආපහු එනකොට වැටෙන්නේ බණටම තමයි. මොන විදියෙන්වත් ඒ ඒ සාංශ ලියපු නිසා විශ් විස්තර කරන්න පුළුවන් නැත්තම් කියන්න බෑ. මට එකපාරක් ඒ වගේ වැඩක් වුණා මේ නිකන් හිතුවක්කාර ගමන තනි වේලා කෙරුවම. තනි වේකට දවල් දවල්ට දාහනේ ගන්න මිසක් උදේට ගන්න නෑ. ඉතින් ගන්නකොට හොඳටම තේරෙනවා ඇඟ මේ කියන්නේ බහිනවා. හැබැයි අර ඔලමල කමට කරගෙන ගියා. කරන ගිල එක එකපාරක් ආවා දවසට 15 එකක් විතර කලන්ත වෙනවා. කලන්ත වෙනවා ඇඟ මෙහෙම නිකන් පණ නැති වේගෙන එනවා. ඉඳ ගන්න ඕනේ වෙලාව. ඉතින් එක දවසක් මම විහාරේ ඉඳලා එනකොට බෑ. ලොකු සංස කුටි ළඟට එනකොට පිළේ වාඩි වුණා. වාඩිලා ඉන්න වෙන දේ තේරෙනවා. වෙන දේ තේරෙන අඟ සම්පූර්ණයෙන් පණ නැතු වෙනවා. ටික වෙලා ගියම ආයෙ පණිනවා. එතන ආයෙ දාන්සාර ගිහලා ගෙලම්පස ටිකක් ගත්තා. හරි කුටියට ගියා ආයෙත් උනා. ඊට පස්සේ එක දවසක් දානි ගන්න නැහැනේ උදේ 10ට පින්නපාත කරගෙන බණ කියනකොට සම්පූර්ණ යට ඉඳලා පණ නැති එකෙන් නැති එකෙන් නැති එකෙන් නැති එකෙන් යනවා. දැන් තේරෙනවා මේ බන යනවා. හැබැයි මේ මේ වේව් එකක් එනවා උඩට. එක සැරයක් වුණා. එක සැරයක් වෙනකොට යන්තම් නිකන් අර මේ යන කෝච්චියේ පෙට්ටියක ඉඳලා අනිත් පෙට්ටියට පයින්න වෙලාවක්. පෙට්ටි දෙක හිල්ලදී ඒ පෙට්ටියට යනවා වගේ යනවා. ඒත් ඉතින් අර පුරුද්දට බණ යනවා. මොකද්ද වෙන්න බඩ. ඊට පස්සේ මං ගිහිල්ලා ආයතකොට අර ડોક્ટર රජිත්ටි කිව්ව මේ දිශානායක මහත්තයා ඒ දවස්වල මාසික සැරයක් එනවා. ඊට පස්සේ ධම්මරන් ජාමසාරණන් කිව්වා මේ ස්වාමීන් වහන්සේගේ මෙහෙම එකක් තියෙනවා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. নানা ආකාර දේවල් කරනවා දැන් මෙන්න මෙහෙමයි කියලා. ඉතින් දොස්තර මහත්තයා බලලා කිව්වා මොනක්වත් එහෙම වයර් මාරු වෙලා මොකක් වෙලා නැහැ. ඊපස්සේ මට කොළඹ අර ගන්න ගියා. කොළඹට ගියා මම කිව්වා පැන්ඩෝල්ලෙත් බෑ මොනවාක්වත් බෑ පස්සේ අත් දෙක මෙහෙම කරගෙන ඉන්නකොට වෙවුලනවාද කියලා බලන්න කියලා ඊට පස්සේ දොස්තර මහත්තයා බැලුවා සාන්ත එහෙම එකක් නැහැ ওই දවස් දෙකක් විවේක ඉඳලා යන්නේ ඊට පස්සේ මං ගිහලා ආයෙත් මේ කියන්නේ මට මං ඒක නිසා නෙවෙයි මේ දෙවිලට ගියේ ඊට පස්සේ කොන්ස්ටිපේෂන් එක ගත්තා ඒකෙන් තමයි මම ඒක දිරුදි කියන්නේ මම ලොකු සංස කියලා කිව්වා මේක හරි ජොලි වැඩේ කරන්න පුළුවන්. හැබැයි මල බද්දේ නිර්පස්කව නම ওই වැඩේ නම් හොතරයි. මල බද්දේට ගියොත් ආය විෂ ඇඟට උරනවා. ඒකට කොහොම ඔලුවට ගහනවා. ඔලුවට ගහුවට පස්සේ වහ කණ්ඩ හිතෙනවා. ඒක ඉතින් හරි ඔබ සයක යනවා විශේෂ සයිකල් එකට. ඒ වැඩේ නම් කරන්න බෑ. මේ ඇඟින් වැඩ ගන්න තියෙනවා අපිට. ඒ නිසා ඒ මේ ඔක්කොම පැවිදිලා කරන්න ඕනේ. ඒක කෙරුවට කමන්නේ. ඔය මලබද්ද එනවනේ ඒක හොඳ. ඒක කොහොමඩක්වත් මානසික කායික දුර්වලකමක් තියෙන. එනවා ඔබ වග වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ආයෙසරක් ඔය දෙවිල වළඳන පටන් ගත්තා. එතකොටත් පස්සේ ඔය කලුකුණේ ආවි ඒ ශාන්තික පොත කියවනකොට ඒ ශාන්ති ලියලා තියෙනවා නින්දරවයි කියලා. ඊට පස්සේ ආවට පස්සේ ආයෙ බැටරි charge වෙලා ඉන්නේ. ඒකේ ඉඳදී නිඳ යනවා. හිතා ගන්න බෑ එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. මත ඒ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. ඒ නිසා ඒක කරන දෙයක් නෙවෙයිනේ. වෙනකොට වෙනකොට පුළුවන් තරම් ඒකට අවදි වෙන්න බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. අවදි වෙන්න බෑ මොකද කායික ශක්තිය නැති නිසා. නමුත් චෛතසික ශක්තිය මේ සිද්ධිය දිහා බලන්න හිටියොත් Tamanට කලන්ත හැදෙනකොට නිකන් දන්නවා දැන් ඔපරේෂන් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඉන්ජෙක්ෂන් එක ගහලා සීහි නැති වෙන හැටි බලා ඉන්නවා. නිින්දට ගිහිල්ලා හැමදාම නිින්ද යන හැටි බලා ඉන්නවා. ක්ලාන්ත වෙනකොට ක්ලාන්ත වෙන හැටි බලනවා වගේ. මැරෙනකොට මැරෙන හැටි බලා ඉන්නවා වගේ. ඒක හොඳ පරිචනයක්. භාවනාදී ඇති වෙන චේතනා සහ ප්‍රකල්පනා වලට පොහොර දෙමයක් සිදුවන්නේ අපගේ රුචි අරුචිකම් බවත් රුචර්චකම් පාවා දීමේ නිමෙ චේතන සහ ප්‍රකල්පන අනුකූල හැකි බව දේශනා කළා. මේ පිළිබඳව පැහැදිලි කර දීමක් පැහැදිලි කිරීමක් කරනවාද? ඇතන රුචර්චකම් වලින් නිසා නෙවෙයි වෙන්නේ රුචර්චකම් නිසා මේවට දක්වන ප්‍රතික්‍රියා නිසා. එන චේතනාව වලට මේක හොඳයි මේක නරකයි මේක ප්‍රකල්පන හොඳයි මේක නරකයි ආදී වශයෙන් මේකට දක්වන ප්‍රතික්‍රියා නිසායි ඒවා මේ දිගින් දිගට යන්නේ ආවට මොන චේතනා මොන ප්‍රකල්පනාව ආවත් නාවා වාගේ. එනිසා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා මීට වැඩිය හොඳ උපේක්ෂාව කියලා ඒ චේතනා විදියට දිහාවට මධ්‍යස්ථ හැකීමෙන් ඉන්නවනම් එතකොට රුචර්ජකයි බේම් පාවා දීමක් වෙනවා. ප්‍රතික්‍රියා නොකර සිටීමක් වෙනවා. අවදි භාවයක් තියෙනවා. එතකොට මේ චේතනා නිකන් ඇතුලේ හිර වෙලා තිබුණ දේවල් එළියට පිට වුණාට පස්සේ සංසිඳීමක් ඇති වෙනවා. හැබැයි ඒවට ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඉතින් එතන එතන අලුතෙන් කර්ම රැස් වීමක් අලුතෙන් චේතනා පහළ වීමක් සිදු වෙනවා. එතකොට මේවට පොහොර වැටෙනවා. එක් ආර්යයන් වහන්සේ ඒ කෙනෙකුට සිදු වරද කමා කර ගැනීමට තවත් ආර්යයන් වහන්සේ කෙනෙකු වන්දනා කිරීමෙන් හැකි වේද සිතින් වූ හෝ සමහරට Taman නොදැනුවත්ව සිදු වරදක්. ඇතර වැරදක් සිදු වුණා නම් ඒ වැරද්ද වෙනිච්ච එකන ළඟට යන්න ඕනේ. එයා සාමාන්‍ය පුත්ත්ජනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකට ආර්යයන් වහන්සේ නමකට වන්දනා කරුවයි කියලා ඒක හරියන්නේ ආර්ය උපවාදයේ සිට වෙලා තියෙනවනම් ඒ ආර්යයන් වහන්සේට කියලා කියලා මට මෙහෙම උපවාසය ගැන ප්‍රමාණ කරගන්න බැරුව මම මෙහෙම එකක් කියලා තියෙනවා මට සමා වෙන්නේ කියලා කියතයි. නැත්තම් මේ ඒ මේ ආර්යයන් වහන්සේ නැත්තම් එයා අපවත් වෙලා මොන හරි වෙලා නම් තව කෙනෙක් ගාවට ගිහිල්ලා පහපොච්චාරණයක් කරන්න පුළුවන්. ඒක එච්චරම නිහතමානික ප්‍රකාශ වුණාට සිද්ධිය වෙනවද කියන්න බෑ. නිසා හැම වෙලාවෙම පරියන්කයට ගියාම කියනවා උනා හෝ නොවෙනා හෝ බුද්ධ ධම්ම සංගත විතරත්නට මගේ ජීවිතේ පූජා වේවා සීල ආර්යයන් වහන්සේලාට මගෙන් හිතින් කයින් වචනයෙන් වැරදක් කළා තියෙන සමා වේවා කියලා නිකන් ඒ ඒ තැන කවුන්ට් බැලන්ස් කරගෙන යන්න කියන වැඩි බැක්ලොග් එකක් තියාගන්න. නමුත් නොවෙන්නව කබලා ගන්නත් ඕනේ. උනා නම් ඒ වෙච්ච කෙනත් එක තමයි ක්‍රියා කියන්නේ සක්‍රියවම මේ ඒක සමතුලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ආර්යයන් වේවා නොවේවා සමාව ගැනීම බොහෝම ලස්සන වැඩක් කරන පමාගෙන නැවත සමාදින ගතියක් බුලත තිබේ කියලා අපි අලුත් අවදාශ බුලත් අතරදී අවුරුද්ද මාසයේ පිටු ගෙන්නෝ බයිනෝ ගහනවා හරි මේ වාතේ බුලත් අතර දීලා ෂේප් කරගන්නවා. ඒත් නරක නෑ. ඒ වුණත් නරක නෑ. අවුරුදු පුරාම අපි දන්නවා කොහොමද අම්මයි තාත්තයි රණ්ඩු කරන හැබැයි අවුරුදු දවසට ගිහිලා බුලත්තත් දීලා සමා කර ගන්නවා. ඒ ඒ චාරිත්‍රාක් වශයෙන් වුණත් ඒ ගුණත් නරක නෑ කියලා මම හිතනවා. ආහාර ප්‍රතිවේක්ෂා පාඨේ විහිංසු ප්‍රත්‍යා Brahmacharya අනුගහන විහිංසු ප්‍රත්‍යානුගමන්ද විහිංසාව කියලා කියන්නේ හිංසකිරණක ඒ කියන්නේ මෛත්‍රී අනිපත හිංසනික ධර්ම විහිංසාටදී කැමැත්ත විහිංස විහිංසා උපරතිය කියලා කියනවා. ඒක නැති කිලි භ්‍රමචර්යාව සඳහා බීන්සූපරතිය විහිංසාව නැති කිරීම අදහස ශරීරයේ බඩගින්නෙන් ඇති වෙන දුක පිපාසාවෙන් ඇති වෙන දුක නැති කිරීමේ අදහස කියන එකයි හිංසාවක් වෙනම ආහාර නොගෙන හිටියොත් බඩගින්න වැඩි වෙන්න නිසා පිපාස වැඩි නිසා ආහාර පාන දීමේ වෙන්න තියෙන විහිංසාවක් දුරුවන් කිරීම කියන අදහස තමයි විහිංසු ප්‍රත්‍ය කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙලෙස් අඩුවීම තුළින් විඥාණයට ආහාර නැති වී වියලී යන ආකාරය ඔබ වහන්සේ දේශනා කළා. රහත් වෙනට සීල කෙලෙස් නැතුව නිසා. ඒ විඥාණයට ආහාර නොමැති වෙන්නේ විඥාණය නැති යාමට පුළුවන් ද පිරිනවීමට ප්‍රථම අරියත් ඵල සමාපatti කියන්නේ ඕන ඕකට. අරියත් ඵල සමාපatti කියලා කියන්නේ ඒ අවස්ථාවේදී අරියත් ඵල සමාපත්තියට සමවැදිලා ඉන්න වෙලාවේදී විඥානයේ ක්‍රියාකාරකමක් නැහැ. නමුත් සාමාන්‍ය ලෝකේ ගත කරන සම්මුති ලෝකේ ගත කරන වෙලාවට නැවතත් පටිච්චිත විඥාන කියලා තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ රහතන් වහන්සේ කියන නම මට බැඳලා තිබුණාට වචනෙට ගැලපෙන පරිසමාප්තාර්ථයේ රහත් භාවයේ ප්‍රකාශ වෙන්නේ සමවැදිලා ඉන්න වෙලාව. ආර්යත් ඵල සමාපත්තියේ සමාධිලා ඉන්න වෙලාවේදී ඉතින් ඒ වෙලාවේදී ඒ පංචස්කන්ධයාගේ නිරෝධයක් පැනෙනවා. අනෙක් වෙලාවට සෞපදිශේෂයි, උපදි සහිතයි පංචස්කන්ධයාගේ සම්මුති වශයෙන් පැවැත්ම තියෙනවා. ලිඛිත ප්‍රශ්න වල સમાප්තියයි සටහන් කරන්න තියෙන්නේ. කෙසේ නමුත් අපිට තව විනාඩි සුවල්පයක් තියෙනවා. මම ආරාධනා කරනවා වෙන අමතරව කිය යුතු කළ යුතු යමක් තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විඥානයේ පිළිබඳ දැනීම ඇති වුණාට පස්සේ ඒකත් ඇති වෙනවන තියනවා කියලා සිතන්න ඕනද නැත්නම් මුකුත් හිතන්නේ නැතුව ඉන්න ඕන දේවල් විඥානයේ පිළිබඳ දැනීමක් ඇති වුණා කියන එක මොකක්ද අදහස් කරන්නේ අර මේ ආනාපාන සතියේ දුවේගෙන යනකොට මුකුත්ම හිතන්නේ නැතු ඊට පස්සේ අර කයට හිත නැමෙනවා. ඊට පස්සේ හිතේ තියෙන සිතිවිලි ටික ටික නැතිලා ගියාට පස්සේ සතුටක් විතරයි දැනෙන්නේ මුකුත් දැනෙන්නේ නැහැ. මේ සතුට කියලා කියන්නේ චේතනාවකුත් තියෙනවා. එනර්ජි හිත කොහොමද දෙන්නේ බෑ? විඥානේ නැති වුණා කියලා දැනෙන්නේ නැහැ. මම කියන්නේ මොකද්ද විඥානය කියන එකෙන් අදහස් කරන්නේ විඥානය දැනගත්තයි කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ කියලා මම මුකුත්ම හිතට නැහැ මේ සිතිවිල්ලක්වත් හිතේ නැතුව ගිහිල්ලා. ඔව්. මේ වෙලාවට මොකද්ද කරන්නේ? ඉතින් දැන් හොදාගත්ත රිදිකාරයට ආයෙ මඩ ගහ ගන්න ඇටි අහන්නේ. කියන්නේ විඥානේ අයින් කරගත්ත බෑ දැන් ආයෙ මොනවද කරන්න යනවා කියන ආයෙ විඥානෙට එන්නේ කියන එකනේ කරන්නේ. නැහැ මේ වෙලාවට මේ ඇති වෙනව නැති වෙනවා කියලා හිතන්න ඕනද? ඉතින් ඊටනගෙන ආයෙ විඥානෙ ගෙන්න ගන්න හදන එකනේ. ආයෙ හිතවිලි ගෙන්න ගන්න හදනවා කියන එක. මුකුත්ම කරන්නේ නැතුව බලන්නේ. අනේ මන් දන්නේ අපා. ඒක අමාරුයි කන්න අමාරුයි මට වෙන්නේ. මොනවා කරත් ආයෙ විඥානේ එන්න ඕනේ, චෛසික එන්න ඕනේ, නාම ධර්ම ගෙන්න ගන්න හදන්නේ. එතන මට තේරෙන්නේ. මට ඒක නම් හොඳටම තේරෙනවා. තේරෙන්නේ නැති බව. දැන් මං ගන්නේ මොකද්ද මං කතා කරනෝනේ භාෂාව කියලා මට තේරෙන්නේ කොහොම සම්බන්ධීකරණය කරන්න කියලා. ඔය සක්කාය දිට්ඨිය තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. මේ සක්කාය දිට්ඨිය දැන් ඉන්න දෙයක් නැහැ නේ. යා හදනවා මට ඉඩමක් කරන් දීපන්. මට බර්ත් සතරක හරි කමන්නේ බොඩි කැල්ලක් හරි ගන්න ගියක් හදාගන්න කැල්ල දීපන් කියනවා. මම නැතිව නැතිව හරි මම මෙනෙහි කර කර ඉන්න මම මොනවා හරි කරගෙන ඉන්නවා. ඉතින් ඕකටද කුලිය ගෙවන්නද හදන්නේ. නැත්නම් මේ සක්කාය දිට්ඨිය ඉඩමක් කරන් දෙන්නද හදන්නේ. යන්තම් එලවගත්ත මිනිහ දැන් ආයෙ කොක්ක ගා ගන්න තරක් ඉල්ලනවා. ඉතින් මට තේරෙන්නේ නැතිව. මම කතා කරන ටික සැර වැඩි ඇති. මේ මැදිහත් වෙන කෙනෙක් කවුරු හරි මේකට උදව් කරනවා මම බොහොම මේ මොකක්ද කියන්නේ? සාදර වෙන්න කියනවා. මේ හොදෝද මඩේ දෙමිල්ලයි මට කියන්න තියෙන්නේ. පිරිසුදුකමට කොහොමඩක්වත් අපි කැමති නැහැ. එච්චර විතරක් මතක තියාගන්න. නිවනට තමයි පුදුම බයක් තියෙන්නේ. පිරිසුදුකම එනකොටම ඇඟ කිලිපොළනවා. කරප්පන් එනවා. ඇලර්ජික්. මොනවාරි කරන්න හිතෙනවා. ඒකමයි කෙලස් කියන්නේ. ඔබ මොනවාරි කරන්න හිතන එකමයි කෙලස් කියන්නේ කියලා හිතාගන්න. එහෙම කියනකොට තේනවා. ඒත් කවුරු හරි මැදිහත් වෙන්න මම දන්නේ මට මට මට එන්නේ නැහැ මේ මේ semi solid food එක නෑ මයි ළඟ තියෙන එක full high protein එක තියෙනවා එහෙම නැත්නම් කෙලිම ඇල්ලතර තියෙනවා මේ අතරමැදි කාර් එකේ කවුද කැමති අර ඊට පස්සේ ඒක ඉල්ලලා අස් කරගත්ත මෑනියෝ ඒක හරි. විඥානය ගැන කාටද අවබෝධ කරන්න දන්නේ මේ සක්කාය දිට්ඨියට අවබෝධ කරලා මේ මේ මේ සක්කාය දිට්ඨියට තමයි අවබෝධ කරලා දෙන්න තියෙන්නේ. ඉතින් මගේ ඒක තමයි ප්‍රශ්නේ. මගෙන් අහන්නේ දැන් මෑනියෝ කිව්වා මට විඥානේ තේරෙනවා. දැන් ඊට පස්සේ මම අනිත් මේ ඇතිවීම නැතිවීම බලනද මම මේ ප්‍රශ්නේ මොකද්ද විඥානේ තියෙන්නේ කියලා අවබෝධ කරේ මොකද්ද කියලා අහනකොට තමයි ඔය අවුල් මේ මේ ඒකට කියන්නේ අවුල් නාද ඇති කරනවා. දැන් ඇත්තම කල්පනා කරලා එන්නේ. ඒ කියන්නේ අර පෑදීතියට බොරදිය දැමීම තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒ නිසා යමක් නොකර හිටියට මට ඒ වෙලාව අපරාධය අප මේ සුවන්තික අහගෙන හිටියනම් මට මේක මේක මොනවාරි අවුල් කරගන්න තිබුණා නේ. ඊගාව සැරේ හරි ආවොත් මම කොහොමද අවුල් කරන්නේ කියන එකයි අහන්නේ. ඉතින් මංගේ පව් වලට සමා වෙන්න සම්මාදම් වෙන්න කැමති නැහැ. මොනවා හරි මේ එක තැනක ඉඳ බැරි ගාය මේ කුලප්පුව. මේකමයි කෙලස් කියන්නේ. වෙන්න මොකක්වත් නැහැ. කොච්චර පිරිසිදු කළ දුන්නත් ඒ පිරිසිදුවේ ඉන්න බෑ. කුඩල්ල කොට්ටේ උඩ තිබ්බා. ඌට තේන්නේ තෙතමනේ ඕනේ ඌට ඕනේ අඳුර. කොට්ටයක් උඩ තිබ්බට කුඩල්ලට හරියන්නේ විඥානේ වේලන්න ඕන නම් විඥාණයට තියන දේ කොට්ටයක් උඩ තියලා උඹට කොට්ටේ උඩ තියෙන රජ්ජුරුවන්න වගේ උඹට හොඳ සැපක් හම්බෙන්නේ පුළුවන් හිටපන් කියන්නේ. ඉන්නේ ඒ සැක ඇති කරන්නේ විඥාණයමයි. ඒ කියන්නේ තාම විඥාණය අඳුරගන්නේ නැහැ. තව යන්න තියෙනවා. තව ඉස්සරහට යන්න. මොන දවස් දෙකක් යන. එක්ස්පීරියන්ස් එක හොඳට මෝරලා ගියා නම් එක්ස්පීරියන්ස් එකට හොඳට බහැගත්තා නම් එතන හිතවිලිත් නැහැ, සැකත් නැහැ, මොකුත් නැහැ. ඒක තාම භාගෙට හැදිලා තියෙන්නේ. නමුත් ඒ සඳහා දැක්වෙච්ච අනුග්‍රහය මොකද්ද කියලා මෑණියෝ දන්නේ නැත්තේ. මෙතන ගියාට පස්සේ මම මම කුමක් කළ යුතුද? මම නැති වියන්. මම හැඳි ගෑවිලා ඵලයන් ආසමාපෝ. එච්චරයි කියන්නේ. මට මේ වැඩක් දෙන්න යන්න එපා. මේ අනිච්චන් දුක්ඛම් බලනවා, ඇතිව නැතිව බලනවා, අසුබ බලනවා, මෛත්‍රී භාවන බලනවා. ඒ ඔක්කොගෙම වෙන්න තියෙන්නේ ආයෙත් නැති වෙච්ච විඥාණයට අර අර මොකද්ද මේ ශාස්ත්‍රී සිරිමා ශාස්ත්‍රී කිව්ව තිබින් ඔක්කොම දෙමළ මිනිස්සු යන්න ඕනේ. ජයර් මහත්තයා කිව්වා මට නම් ඡන්දය හම් වෙන්නේ. පුරවැසිකම දෙනවා. ඒකනේ උනේ ලංකාවේ. මේ මගුල කරගත්තට පස්සේ අච්චර අමාරුයි මිනිස්සු වෙන් කරන්න පැත්තක් ගහලා ඉවරයි. නමුත් ඉතුරු වෙන ටික මට නම් ඡන්දය හම් වෙන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන ප්‍රශ්නයක් නෑ මම ඒ මිනිස්සු තියාගන්නවා කියලා මොකද තමයි ඡන්ද ගානක් හම්බ වෙනවා. ඒ වගේ මෙතන හම්බ වෙන්නේ කාමච්ඡන්දේ. කුසල ඡන්දේ නෙමෙයි. මොනවා හෝ කරන්න හිතෙනවනම් භාවනාවේදී විශේෂයෙන්ම මුලදී නයිටින් කල යුත්තක් තියෙනවනේ අරමුණ මෙනෙහි කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා. ඔව් සමතුලිය වුණාට පස්සේ මේ නිකන් ඉන්න බැරිකම තමයි කෙලස් කියන්නේ. ප්‍රතවනත් එතනට එනකන් ආපු සම්බය පිළිබඳව එකක් හැරගෙන යොතිම දින කර ගැනීම මත ඒසීමෙන් සිතීම මත මේ පිට තව ටිකක් හැක්කමක් වෙලා යන්න ඕන තැනක් තියෙනවා. හිත ඉස්සක් නෙමෙයි කරන ඒ යම් සම්බුක්තයකට ආවේ එතෙන් එනකන් ආවේ යම් කිසි ක්‍රමයකටද ඒ ක්‍රමයේ පිටිබඳව සිතේ හැරගෙන අතහැරගෙන ඉවසීම කියන කරුණක් ඒ සැක හරිනවා කියන එක සැක හරිනවා කියන එක මෙතෙන් ඇවිල්ලා තියෙන යම් සැක ප්‍රමාණයක් තියාගන්න ප්‍රශ්නේ ඉන්නේ සැකේ හරහා ඉතින් මේ සැකේ අතහැරීම සඳහා දෙවැන්නේකට කළ හැක්කක් තියනවාද? නෑ. යන දිනේ අයෝනිසමනසකාරය යෝනිසමනසකාරට දාගන්නවා. මිච්ඡා දිට්ඨි යම් ප්‍රමාණයක් තියෙනක සම්මා දිට්ඨියට දාගන්නවා. දැම්මට පස්සේ තේිනවා මෙච්චර ආවත් මේ තියෙන හොඳ දකින්නේ මේකේ තියෙන නරක දකින්න. මම මේ වෙලාවේ ඇතිවීම නැතිවීම බැලුවොත් මේට වැඩි ඉක්මනට යන්න පුළුවන් මේ කියලා හිතනවා. ඔය ඒ වුණත් එහෙම නැතුවත් නෙමෙයි ඔතෙන් එන්න බෑ එහෙම නැත්තම්. උතින් දෙන්න සෑහෙන තුරට සතියක් තියෙන්න ඕනේ සතිය හැකියාවක් තියෙන්න ඕනේ අම්ම අත්දැකීම ලැබලා තියෙනවා නමුත් මේ මේකට මොකද්ද දෙන්න තියෙන නිදර්ශනය ඒ ආවට මොකද මේ Tamanටම මේ ධර්මයේ තියෙන සුපටිපන්න භාවයේ වෙදිලා නැහැ. තේරිලා නැහැ. දැන් මේක එක්ක ඉක්මන් කරන්න ඕනේ නැත්නම් මේක තව සුද්ධ කරන්න ඕනේ කියලා විඥානයේ දෙන ලනුව කනවා. සක්කාය දිට්ඨිය ඇවිල්ලා ගොඩ පෙරක දෝරුකමක් දෙනවා. රෙඩි টොප් ක්‍රමයක් තියෙනවා, කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැහැ මන්ඩු ගන්න මයිත් එක කියලා. ඉතින් ඒකට එයත් එක පැක්ටයක් ගහගන්න. නෑ ඕකද මම හිතන්නේ ඒකත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම නෙවෙයි මේ හිතේ තියෙන කට ශපට හැට කපටකම කියලා කියන්නේ මායාකාරී බව ඡට ගතිය එහෙ නැත්නම් වංචනික ස්වභාවය අපි මේ අල්ලපු gedara මිනිස්සුන් අඩුපාඩුකම් කියන්න හදන්නේ මේක දන්නේ නැති නිසා. හැබැයි ඔක්කොටම එකයි. ඒ ෂටකම ගෑනු පිළිමකමක් නෑ. බෞද්ධ බෞද්ධ දසන්න මේක ෂටමයි. හිතුවනම් කක්කා. එච්චරයි. විපස්සනාට හිතවිල්ල කියන්නේ වහ. කතාව කියලා කියන්නේ ඒ ඒකම දසදහස් ගුණයක් යටගයි. ඊට පස්සේ ක්‍රියාවට යනවා කියලා කියන්නේ එදියා හොදලා ඉවරක් කරන්න බැරි එක. ඒ නිසා චේතනාව පවාම මතක තියාගන්න ඕනේ හිතවිල්ලක් පවාම නොකරන්න වෙන්නේ අකුසල කර්මයක් නිසා කෙරුවොත් සිද්ධ වෙන්නේ අකුසල කර්මයක් නොවෙනව නම් හොඳයි නොකර ඉන්න හැම වෙනවනම් හොඳයි ඒක තමයි ලොකුම වාසනාව මොනම දෙයක් අත කිංචනං කියලා කියන්නේ දෙයක් කියනද කිංචන කියන්නේ කිංචන කියන්නේ බුදුහාමුදුරු රාග ద్వේෂ මොහ තමයි අපි ඔය කුප්පන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි රාග ద్వේෂ මොහ එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨිය හැබැයි මේ කියන යෝජනාවේ මේක තණ්හාවෙන් එන බව පේන්නේ නැහැ ද්වේෂයෙන් එන බව පේන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මේ යමක් හට ගන්නවා නම් හට ගන්න තියෙන මුල් තුනයි තියෙන්නේ. රාග දෝෂ මොහ තමයි. අදෝස ලෝභ අලෝභ අමෝහ කියනෙව දේවල් නතර කරන්න මිසක් නිරෝධේ පැත්තට මිසක් හට ගන්න පැත්තට වග වෙන්නේ නැහැ. හට ගන්න පැත්තට මොන හරි ආවනම් කෙලෙසක්මයි. මොක ආවත් ඒ කියන්නේ පිංකමක් කරන්න ආවත් පව්කමක් කරන්න ආවත් දෙකම පව් කියලායි කියන්නේ. ඒ කියන්නේ මේ විදර්ශන පැත්තෙන් බලනකොට පැහැදිලිව බොරදී කර ගැනීමක් තමයි තියෙන්නේ. ඒ නිසා මේක නාස්තික ධර්මයක් වගේ පේනවා. එහෙම නැත්නම් උච්ඡේදවාදයකට වැටෙනවා. මෙතෙන්ද මේ කල්පනා කරන්නේ උච්ඡේදවාදයකට. නමුත් මේ ප්‍රශ්නේ එන්නේ ආධුනික යෝගාවචරයට නෙවෙයි. යම් ප්‍රමාණයකට ගිහිල්ලා ප්‍රතිඵල ලබාගෙන ඒ ලැබිච්ච දේ ඒකට ගෞරව කරන්නේ නැහැ. ඒකට එළඹ වාසය කරන්නේ නැහැ. ඉතින් ශක කරනවා. ඉතින් ආක් යෝගාවචරයෝ මේක හිතනවා දක්ෂකමක් කියලා. මේක හිතනවා ප්‍රඥාවක් කියලා. මේක හිතනවා මට විතරක් සුවිශේෂී ඥානයක් කියලා නෑ. මේකට තකතිරුකම කියලා තමයි අපේ ගමේ කියන්නේ. අපේ ගම් පැත්තේ කියන්නේ තකතිරුකම කියලා. මෝඩකම කියලා. නෝ නැති කෙනෙක් නැති නිසා අපිට කාටවත් ඇඟිලි දික් කරලා hina වෙන්න බෑ. මොකද hina වෙනකොට ඒ hina වදින්නේ Taman තමයි. කන්නඩියක් දිහා බලලා hina වෙනකොට ඔලොක්කොට කවටද hina වෙන්නේ. ඔක්කොමලා ඉන්නේ එකම එකම බෝට්ටුවේ තමයි. ඒ වෙලාවෙන් දැන් ස්වාමීනාංශ ආත්ම නොකර නිකම්ම බලාගෙන ඉන්න එක තමයි කරන් තියෙන්නේ. ඔය ටිකවත් කියන්නේ නැතුව ඉන්නවනම් ඒත් හරි. ආත්ම ප්‍රමණය කරන්නේ නැහැ නිකම්ම මොන සිතුවිලි ආවත් ඒකත් යන්න ඇරලා හැම දෙයක්ම යන්න ඇරලා බලයි. විශ්‍රාමය, විවේකය ඒ ඇති වෙලා තියෙන හුදකලා බව වගේ කරනවා. මොනවා ආවත් මේ විශ්‍රාමය ඉවරයි. මේ විවේකය ඉවරයි. මේ හුදකලා ඉවරයි. මොනව කරන්න කියලා. ඉතින් අපිට වෙලා තියෙන නිකන් ඉන්නවට බැන්න නම් බුලත් ටික කපාවා ඉන්න ඕනේ. නැත්නම් චූයින් ගම් එකක් කපාවා ඉන්න නැත්නම් අල්ලපු ගෙදෙත් එක්ක කම්පියුටර් කකුල තියන කතා කර කර ඉන්න ඕනේ. දන්නේ නැහැ මේකෙන් කොච්චරක් අර අවුලක් ඇති කරනවද ගෙදරකට කොච්චරක් අවුලක් ඇති කරනවද තමන්ගේ මානසිකත්වයට කියලා හිතෙන්නේ නැහැ. ඕ නිකන් හිටපම ඕවා කිව්වහම මොකද වෙන්නේ කියලා කවියක් ලියුවහම මොකද පොතක් ලියුවහම මොකද කතාවක් කරපුවහම මොකද කියලා අපි දන්නේ කොච්චර දෙවේලේ මේ විඥාණයට නැත්නම් මේ පංචස්කන්ධයට බොහොර දානවාද කියලා. ස්වාමීන් වහන්සේ මගේ අර පළවෙනිම ප්‍රශ්නය අර මම ඒකේ දාලා තිබුණ ආයතන 6න් එන විලි කියලා ඒ ආනාපාන සති භාවනාව වඩ아가න යද්දී අර තියුම් වෙලා සිං වෙලා ගිහින් ඊට පස්සේ අර එන සිතුවිලි එන එන සිතුවිලි බලලා ඊට පස්සේ අර කයේ ඇතිවෙන වේදනාවක් සිහි කරලා එහෙම එහෙම කරද්දී තමයි ඒ තත්ත්වයටපත් උනේ. ඉතින් දැනුත් අර එන එන සිතුවිලි ඒ විදිහටම බලලා වේදනාව ප්‍රශ්න තියෙන්නේ මුලින්ම අතඳහන් කරලා තියෙන්නේ පංචස්කන්ධයෙන් එන හිතවිලි කියන්නේ මොනවද මේ? වේදනාව නැහැ. පළවෙනිම එකේ. පළවෙනිම ප්‍රශ්නේ දාලා තිබුණේ ඒකේ. හරි ඒකෙන් කියනවා පංච හය හයත් ద్వාරෙන් එන හිතවිලි කියලා. අර ඒක මම එතන ලිව්වා වැරදි. අර ඒක ඒක ඒක වැරද්ද. හරි ඒක පිළිගත්තා. දැන් ඊගාවට ප්‍රශ්න නගන්න. ඉතින් ඒ එන සිතුවිලි එන එන සිතුවිලි ඇති වුණා වෙනස් වුණා නැති පැවතුණා නැති වුණා කියලා මෙනෙහි කරලා ඊට පස්සේ අර එන වේදනාවත් ඒ විදිහට මෙනෙහි කරගෙන තමයි භාවනාව කරගෙන ගියේ දැන් ඒ විදිහටම සිතුවිලි ඊට පස්සේ නම් හුඟක් සිතුවිලි අඩුයි ඉතින් ඒ විදිහටම බලාගෙන ඒ විදිහටම භාවනාව කරන්න ඕන හරිද ඔව් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ කලෙලියක් ලැබිලා තියෙනවා නම් එහෙම නැත්නම් தත්තේ යම් ප්‍රමාණයක පාලනයකට යටත ලැබිලා තියෙනවා නම් ලාවට ලැබුණ එක තහවුරු කරගන්න එපායි. ඒ ඒ ශිල්පේ හරි ඒ උපක්‍රමේ හරි කියලා නැවත නැවත කිරීමෙන් තමයි අපි ඔය මේ ටයිප්‍රයිටර් එකේ වචනයක් ගහුවට පස්සේ ඒක ඒකේ අත උරු වෙනකන් හාප්ෂි ගානක් එක වචනේ ගහලා ගහලා ගහලා ගහලා ගහලා අහක බලන්න ගහන්න පුළුවන් තරමට පුරුදු කරන්න. ওই තියෙන ක්‍රමයටම යන්න ඕනේ. එන්න එන්න විවේකේ වැඩි වෙන්න ඕනේ. එන්න එන්න විශ්‍රාමයේ වැඩි වෙන්න ඕනේ. එන්න එන්න තමන්ට ඌරුව කුරු ගතිය වැඩි වෙනවා නම් එහෙනම් හරි. හොඳයි අපි යොදාගත්ත කාලේ સમાප්තයි. එතකොට අපි නැවත හතරට ඊළඟ පස්කින් ශක්මණකින් පස්සේ හරියක භාවනා සඳහා රැචිනවා. ශීල දිනාගම තේරුවන් සරණයි.